අසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට කාලසටහන හැටියට අපිට තියෙන දැන් ධර්ම සාකච්ඡා නැත්නම් ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙල ඉතින් මෙහි කියන්නේ චාරිත්‍රය අනුව දැන්ට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා ඉතින් අපි සාකච්ඡා නැත්නම් වැඩසටහන පටන් ගන්නවා කෙසේ නමුත් මම ආරාධනා කර තිබෙනවා ඒ අතර වාරේදී කාට හරි ප්‍රශ්න කරන්න තියෙනවා නම් ඒකන අපැකල ඉදිරිපත් කරන්න කියලා කර්ණාවේ මතක් කරනවා. ලිඛිත ප්‍රශ්න වශයෙන් පළවෙනි සඳහන් වෙන්නේ ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ නමකට දානය පිළිගැනීම ගිහිය කතිමේ සිටිය යුතුද වෙනත් ස්වාමින් වහන්සේ නමකට ඒ පූජා කළ පූජා කිරීම අකරද දැන ගැනීමට කැමැත්තෙමි තෙරුවන් සරණයි. අතන මෙතන මේ දාන කිරීම අදහස් කරන ප්‍රශ්න විදියට පේන ආහාර වගේ දෙයක් වෙන්නේ නැති එහෙම නැත්නම් මේ දානය කියලා කියන්නේ දෙනවයි කියන එක. ඒ වචනේ තමයි අපි මේ දානය කියලා හදාගෙන තියෙන දීම සංඝයා හතරත් කොච්චර දුක් අන්තිම සිද්ධ වෙනවා. ආහාර වුණත් දෙන්න පුළුවන්. මොකද ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩියොත් ඒකින් එතන ඉන්න ස්වාමීන් වහන්සේ නමක් දේවල් වෙන අර ආගන්තුක ස්වාමීන් වහන්සේට යල්පා ප්‍රස්ථාන කරනවා. අනිත් එක මේ තවත් මේ ප්‍රශ්නයට අදාළව කතා කරනවා නම් අපේ ස්ථානවල සාමණේර ස්වාමීන් වහන්සේලා ඉන්නවා උපසම්පදා නොවිච්ච. ඉතින් ඒත් තමයි හුඟක් කලාවට මේ කැප කප්පියම් කරන දේවල් එහෙම නැත්නම් ආහාර ගබඩා කර තබා ගැනීම පසු දිනට ඒක නැවත පූජා කිරීම වගේ දේවල් ඒ සාමණේර ස්වාමීන් වහන්සේලා කරනවා. එහෙම නැත්නම් මේ බාල ස්වාමීන් වහන්සේලා වැඩිමහල් ස්වාමීන් වහන්සේගේ වත් පිළිවෙත් කරනවා. උපස්ථාන කරනවා. ඒක නිසා මේ සංඝයා නමකට සංඝයාගේ දේ දීමාක පූජා කිරීමක් අපයක් නැහැ. නමුත් මේ සංඝයාට තියෙන ප්‍රශ්න තමයි ගබඩා කොට තබා ගැනීම. ගබඩා කොට තබා ගැනීම සංඝයා වෙනුවෙන් සංඝයාට කරන්න බෑ. වෙන විදිහකට කියනවා නම් සංඝයා වහන්සේ නමක් ගබඩා කොට ලැබූ ආහාරය තව සංඝයා වහන්සේ නමක් වත් ඉනි කරුණා වලතයි. ආහාර ගබඩා කර තැබීම තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ සාමිතර කියන්නේ පූජා කිරීම සම්බන්ධව ප්‍රශ්නයක් නෑ. නමුත් මේ ඒක දැන් නොසලකන ස්වාමීන් වහන්සේ නමක් කියලා හිතමු. කවදා කරත්තකට කමක් නැහැ කියලා ඉතින් ස්වාමීන් වහන්සේ ආහාර බව දැනගත්තොත් විනය වර්ග ස්වාමීන් වහන්සේ නමක් ඒ ආහාර නැවත පිළිගන්නකොට එච්චර කැමති වෙන්නේ ඒ වෙනුවට ගිහියකින් මේ ගිහියෙක් කපඩා කරපු දේවල් ඒක අඟපැක් නැහැ ස්නැක් නැහැ. ඒක නිසා මම කළාට අර කැපකාරී ගිහියෙක් තියන්නේ කියලා නෝ සංඝයාට සංඝයා පූජා කිරීම සාමාන්‍ය තත්ත්වයකදී විතර ප්‍රශ්නයක් නෙවෙයි. ගරු ස්වාමීන් වහන්සේ බොහෝ වෙලාවට අපි දානයක් හෝ පරිත්‍යාගශීලී වන්නේ අපි ප්‍රිය කරන ආගමික ස්ථානයකට හෝ ප්‍රිය කරන ගරු කරන ආර්ය උත්තරයන් වහන්සේලාට හෝ එවැනි ධර්ම පුත්‍රයන් වහන්සේ වසන සීනාසන වලටයි නමුත් මෙය එක්තරා විදිහක බැඳීමක් නේද නොදන්නා නොදන්නාම තැනකට ත්‍යාගශීලී වීමට සමහර විට හිත මැලිකමක් දක්වයි මිය ස්වභාවිකද ධර්ම මාර්ගයේ තවදුරටත් යන විට මෙම මේ තේරුම් මෙම තේරුම නැති වී හැම කෙනෙකුටම හැම ආර්ය උත්තරමස යට එකසේ සැලකීම සිටුවේද කරුණාකර පහදා දෙන්න. මමකත් දානේ සම්බන්ධ ප්‍රශ්නයක් මේකෙදී දානයේදී තමන් ප්‍රතිග්‍රහක පක්ෂය සහ දායක පක්ෂය කියලා දෙකොටසක ගන්න දුන්නා සිද්ධ වෙන්නේ මේ කතා කරන්නේ ප්‍රතිග්‍රාහක පක්ෂ නියෝජනය කරමින් මේ දායක පක්ෂ නියෝජනය කරන ප්‍රතිග්‍රාහක පක්ෂයේ ಗುಣ සම්බන්ධ කරලා ඉතින් ඒක නිසා සඳහන් කරනවා සිල්වතෙකුට ගුණවත් ගුණවතෙකුට දානයක් දීම වඩා මහානිසංසයි ප්‍රයෝජන අධිකයි කියන එක දක්වලා තියෙන කාරණාවක්. නමුත් එතකොට ගුණවතුන්ට සිල්ලෙකුට පමණක් උපස්ථාන සැලකිලි ලැබෙයි. ඒතරම ගුණ වඩාගෙන උත්සාහ කරන කෙනෙකුට නොලැබෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේක බැලු බැලමට මූල ධර්ම වශයෙන් උත් වෙනවා. එහෙම වුණොත් මෙතන මොකද්ද වැරද්දක් ඇතිපහුව වෙනවා කියලා. වගේම සාසනික වශයෙන් සූත්‍ර කියවලා බලනකොටත් ඒක හොඳට පේන්න තියෙනවා. මේ දානේ මහත්ඵල මහානිසංස වීමට සලංග සමන්නාගත දානේ කියලා තමයි ඒකට කියන්නේ. ඒකට ඒ කියන්නේ අංග සම්පූර්ණ දානේ කියන එක. මේ ශාසනයේ ඒ කෙරෙන තියෙන චලංග සමන්නාගත දානේ චමන් චලංග සමන්නාගත දානයේදී දායකයාගේ පැත්තට ගුණ තුනක් වග වෙන්න වෙනවා ප්‍රතිග්‍රාහක පක්ෂයේ ගුණ තුනක් වග වෙන්න වෙනවා දායකයාට තිබියතු ගුණ තුන වශයෙන් පෙන්වන්නේ පුබ්බේව දානසමනෝ දනං චිත්තං ප්‍රසාදේති දත්වාච අත්තමනෝ හෝති දානේ දෙන්නේ ඉස්සල්ලාම හොඳ සුන්දරව මනසක් තියෙන්න ඕනේ මම මේ කරන්න හදන්නේ අනුකම්පා බුද්ධියෙන් හෝ ලෝභ දෝෂ බොහොම නැති කිරීමේ අදහසින් දානයක් දෙන්න හදනවා කියලා කල්ැතුම සූදානම් වෙනවා හිත. ඊට පස්සේ දන් දෙමින් ප්‍රසාද හිතක් ඇති කරගන්නවා. දදන් චිත්තම් ප්‍රසාදේති දත්වා චත්තමනෝ hoti දාන දීලත් මරණ තුරාවට ආත්ම සන්තුෂ්ටියක් ඇති කරගන්නවා. මට පුළුවන් වෙලාවම කෑවව විතරක් නෙවෙයි. කුලචාරිත්‍ර ප්‍රවස්තුවා, කුල දේවතාවුන් සැලකුවා. ආගමික මධ්‍යස්ථාන දුන්නා කියලා මෙන්න මේ කරුණු තුන කියනවා දායකයාගේ පැත්තේ තියෙන ගුණ. ඒකවල ප්‍රතිග්‍රාහක පක්ෂේ ගුණ පෙන්වන්නේ රාග විනයස්සවා පටිපන්නෝ හෝති මේ දීත රාගෝවා හෝති රාග විනයස්සවා පටිපන්නෝ හෝති. ඒ ලබන කිනා රාගේ සම්පූර්ණයෙන් දුරු කළෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් රාග විනය පිණිස රාගය දුරු කිරීම පිණිස පිළිපන් කෙනෙක් වෙන්න ඕනේ. දෝෂ දීත දෝෂෝවා හෝති දෝෂ විනයස්සවා පටිපන්නෝ ද්වේෂය සම්පූර්ණයෙන්ම දුරු කළ කෙනෙක් වෙන්න ඕන තරහ ගන්න හිතනවක් වෙන්න ඕන. එහෙම නැත්නම් ද්වේෂය දුරු කිරීම සඳහා පිළිවෙත් පුරන කෙනෙක් වෙන්න ඕන. මේක මොහෝ හොති මේක මොහෝවා මොහ විනයස්වා ප්‍රතිපන්නෝ. මොහේ සම්පූර්ණයෙන්ම දුරු කළ කෙනෙක් හෝ මොහේ දුරු කිරීමට පිළිපන් කෙනෙක් වෙන්න ඕන කියලා මේකේ චලංග සමන්නාගත දානේ වශයෙන් ਸਰවතමි සඳහන් කරලා තියෙනවා. එහෙම චලංග සමන්නාගත දානයක් දෙනවා නම් ඒ දානයේ ප්‍රතිඵල ප්‍රමාණ කරන්න බෑ කියලා. අත්මෙයයි මහා අනුපමෙයයි කියලා මහා සාගරේ වතුර වගේ කියලා. ඒක නිසා දෙන කෙනා ළඟත් ගුණ වර්ගයක් තියෙනෝනේ. ලබන්නා ගණන් ගුණයක් තියෙනෝනේ. නමුත් ඒකෙමුත් කියවෙනවා මේ ලබන්නගේ ගුණය වැඩිනම් කුසල් සිද්ධ වෙනවා කියලා. නමුත් අර මේ මොකේද චුල්ල වේතල් නෑ මේ ඒ සූත්‍රය සඳහන් වෙනවා දාන පිළිබඳ කතා කරනකොට ඒ කියන දිගයි සූත්‍රයේ දාන වේලක් දාන වේලක් මේ කෑම වේලක් කාලා අත හොදලා ඒ අත හොදනේ ඉඳුල් ටික විසිකරනකොට කවුරු හරි තීන්දුව කරනවා මේ වැටෙන ඉඳුල් කුඩ බත් තුල හරි පොළොවේ ඉන්න වැල් ගඩොල් විල්ලකට හෝ ආහාරයක් වේවා කියලා ඒකන දාන කුසලයක් සිදු වෙනවා. ඒක 100ක් හා සමානයි කියලා කියනවා. ඊට වැඩිය සිය ගුණයක් දාන කුසලෙ සිද්ධ වෙනවා කියනවා සතෙක් කනවා දැක්කොත් මේ ආහාර ටිකක් දාලා සතෙක්ගේ කනවා අරක දකින්නේ නැහැ සතෙක් පේන්නේ නැහැ නමුත් දාන චේතනාව කියනවා ඒ වගේ සිය ගුණයක් තියෙනවා කියලා කියනවා දානය දෙන සතා කනවා දකිනවා ඊට පස්සේ ඒ වගේ සිය ගුණයක් තියෙනවා කියලා කියනවා සතෙක් වෙනකොට දුස්සීල හෝ මිනිස්සෙක් කරනවා. මිනිස්සෙකුට දෙනවනම් සතුටට දෙනවගේ සිය ගුණයක් කියලා. ඊට පස්සේ කියලා තියෙනවා එහෙම මිනිස්සුයෙකුට දෙනවට වැඩිය සිල්වතෙකුට දෙනවනම් ඒ වගේ සිය ගුණයක් කියලා. ඊට පස්සේ ඒ වගේ සිය ගුණයක් සඳහන් කරනවා සුවන්න චෝතුනේ ඒ වගේ සිය ගුණයක් සකදාගාමී චෝතුනේ ඒ වගේ සිය ගුණයක් අනාගාමී චෝතුනේ ඒ වගේ සිය ගුණයක් රහතන් වහන්සේ රහතුතුනේ ඒකේ මහරහතන් වහන්සේ නමක් ඊට පස්සේ සංඝයාට දෙන එක සාංගික දානේ ඊට පස්සේ සරුවච්චන් වහන්සේ ප්‍රධාන බික්කු බික්කුණී සංඝයාට දෙන දානේ ශ්‍රේෂ්ඨයි කියලා කියනවා මේ සේරට වැඩි වටිනා කියනවා Taman තිසරණ සරණයක්. මේ මුළු චක්‍රයට වැඩි වටිනා Taman තිසරණ සරණයක්. ඊට පස්සේ Taman තිසරණ සරණ කියලා තමයි සීලක පිළිපදලා දෙන එක සමාධික පිළිපදලා දෙන එක එන්නේ එන්නේ කුසල් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා අර ගුණවතෙක් සාක්ෂි කරගෙන දාන දුන්නට තමන් ඒ දානේ ගන්න දින අතර සමාධියෙන් ප්‍රඥාවෙන් සීලේ සමාධියෙන් ප්‍රඥාව කොච්චර පිරෙනවද කියන එකෙන් තමයි ಗುಣ සිද්ධ වෙන්නේ. මේ අහ ප්‍රශ්නෙට මේ අදාළව කතා කරනවා නම් සඳහන් කරලා තියෙනවා මේ අනග්ගහිත හිත කියන එකක්. ගහිත හිතෙන් දෙන දාණය සහ අනග්ගහිත හිතෙන් දෙන දාණය ගහිත හිත කියලා කියන්නේ මගේ ස්වාමීන් වහන්සේ අපේ පන්සල මම දන්න කෙනා අපේ නෑදෑ හාමුදුරුව ආදි වශයෙන් අල්ලාගත්ත ලද හිතකින්. يعني ඒ ස්වාමීන් වහන්සේ මම කරන්න බෑ අනිවාර්යයෙන්ම කරනවා කියලා ගහිත හිතින් දාන දෙනවා. එතකොට ඒකේ මේ ප්‍රශ්නේ මතු කරන අර නරක ටිකක් ඇඩි ගහගෙන එක තියෙනවා. අනග්‍රහිත හිතෙන් දාන දෙනවයි කියලා කියන්නේ ගුණවත් සිල්වත්කමක් මොකොත් නැහැ, දන්නේ නැහැ මොකක්වත් නැහැ. දකින්න කොටම සානිපන දානය දෙන්න කොනක් ලැබුණා. අනේ දානය දෙන්න ශේෂ්ඨයක් ලැබුණා කියලා දන් දෙන එක ඒක අර අසංස්කාරික සසංකාරික කියනවා වගේ කල්පනා කරලා දෙන එකක් නෙමෙයි වාසිත වෙන්නේ. එතකොට මේ දායකයාගේ කියනවා ගහිත හිත සහ අනගහිත හිත කියලා. ලබන ස්වාමීන් වහන්සේගෙත් තියෙන පුළුවන් ගහිත හිත අනගහිත හිත. මට අසවලාගෙන්ම දානි ලැබෙන්න ඕන. මොකද එයා මං ගැන දන්නවා, උපස්ථාන කරන හැටි දන්නවා, කප කරන හැටි දන්නවා, ඔක්කොම දන්න නිසා මගේ ලැබෙන්න ඕන කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඒ මනුස්සයා පිළිබඳ හිතක් පහළ කරගන්නවා මගේ ලායකයි කියලා. එහෙම නැත්නම් සංඝයාන්තවත් පුළුවන් ඉන්න කාටේ ගිහිල්ලා ලැබෙන දැනකින් ගන්න. ඉතින් ඒකට කොම්බිනේෂන් එකක් වෙනවා. ගහිත ගහිත ගහයි අනගහිතින් මුත්ත කියන වචනේ පාවිච්චි කරනවා ගහිත මුත්ත මුත්ත ගහිත මුත්ත මුත්තක කියන. ඒ හතරෙන් උපරිම කුසල සිද්ධ වෙනවා කියලා කියන්නේ මුත්ත මුත්ත. දන්න කෙනා ලැබෙන කෙනා පිළිබඳ කිසිම අපේක්ෂාවක් නැහැ දෙන කෙනා මේ ගන්න කෙනා පිළිබඳ අපේක්ෂාවක් නැතුව ඒක දකින්නකොටම තාරා තිරං කුල මල මොකක් අසලක නැතුව දෙන දාගෙන තමයි අනග්ගහිත හිත කියලා කියන්නේ. ඒ නිසා එතකොට ඒ දාන නිසා තණ්හා මාන දිට්ඨි පහළ වෙන කෙනේ දාන්නේ. ඉතින් එහෙම අනග්ගහිත චිත්තෝ අනග්ගහිත හිතෙන් දන් දුන්නාම ලැබෙන ලාභය පෙන්වන්නේ ඕනම කෙනෙක් සුවිපයක් ගත්තොත් වැඩිපුරම chance එකක් වැඩි වෙන්නේ අනග්ගහිත හිතෙන් දන් දෙන්න කරා කියලා. ඒ වගේම ඒක සඳහන් කරන්නේ අනග්ගහිත දන් දීපහම උලාරේසු පංචසු කාමගුණේසු චිත්තංගමති කියලා. ඕන තැනකට ගියාට පස්සේ එතන තියෙන පහසුකම් සැප පහසුකම් කිසි පැකිලීමක් නැතුව මුත්‍ති විඳින්න පුළුවන්. සැප උපදින්නේ මම මේක ගත්තොත් කවුරුන් මට බනිනද මොකක් කරන්න ඉතින් දන්නවා මේ පහසුකම් ටික තියෙනවා බය නැතුව මුත්‍ති විඳින්න තමයි ලැබෙන වස්තුව නිසිසේ දැනට පිළිද වියදම් කරනවා. මේ විශේෂයෙන්ම මසුරුකම හිතින්නේ. ඒ නිසා අනග්‍රහිත හිතින් නම් දුන්නේ නැත්නම් ගිය හැමතැනම දකින කට්ටිය නෑදෑය වගේ වෙන්නේ. ගිය හැම දෙයක්ම මේ පනවන ලද ඉදිච්ච බතක් ඉස්සරහ තියෙනවා වගේ කිසි පැකිලීමක් එන්නේ නෑ. ඒක නෑ සාමාන්‍යයෙන් මසුකට. මසුකට ඒක අනුන්ගේ දෙයක් පාවිච්චි කරනකොට සැක පහල වෙනවා. තමන්ගේ දෙය අනුන්ගේ යයි කියලා සැක පහල වෙනවා. ඒ අතන ගහිත හිත හිතනවා. ඒ නිසා දානය කියන එක මේ ධර්ම සාගරය වගේ කවදාකවත් කෙලවර කරන්න බෑ. කරලා කියලා පැමිණෙන්න බෑ. මෙන්න මේ විදිහට විස්තර කරලා කරලා අටුවාචාර්ය මහන්සලා මෙන්න මෙන්න ප්‍රශ්නයක් අහනවා. මම තහන්නම් මේක මේ පිරිසගෙන් කොහොමද මේක විසඳිල්ල කියලා. සාරවත්යන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසේ දානයක් දෙනකොට වැඩි කුසල් සිද්ධ වෙන්නේ නැත්නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සාරවත්යන් වහන්සේට දන් දුන්නාද කියලා අහනවා. දීපල්ලක උත්තර ඒක නෙමෙයි තෙන්නේ ඒක ඒක ක්‍රයිටීරියන් එකක් නෙමෙයි. ඒ දහනයක් දෙනවයි කියලා කියන්නේ ආහාරම නෙමෙයි. හරිගොත ස්වාමීන් වහන්සේ අනේ මගේ බුදුහාමුදුරුවෝ කියලා පිළිපාත ටිකක් හරි චූරක් හරි මොකක් හරි බුදා කරනවා. බුදු දානන්සේ තා හරිගොත මිල තියාගන්න කියලා දෙනවා. ඒ දෙකෙන් වැඩි කුසලෙ හිත දෙන්නේ කෝකද කියලා. Thank you. වෙන ආස්තන්දයක් කියන්නේ මොකද දෙකෙක් නම් මත ප්‍රකාශ කරන ගුරුවර ජීවිත සාරයක් ආනන්දහම් දුන්න සාරිපුත්ත හම්බුනේ බුදු අද CSE කවුරුනේ ඉස්ලාම් කිව්වට බුදුහාමුදුරන්ට දෙනකොට ඔක්කොටම වඩා 100ක් වැඩි කියලා. ඒකත් සාරිපුත්ත හම්බුනට වැඩිපුර පුහාසින් දෙනවා බුදුහාමුදුරන්. ඒකම වෙන්නේ නැති අත්වාචාරින් අතර මේ ප්‍රශ්නේ නගන්නේ මේක අපි හිතන තරම් එහෙම රේඛීය ක්‍රමයට ගණන් කරන්න බෑ. වැඩිම කුසල් සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර සාන්දර දෙන ඥානය කියනවා. මොකද හේතුව දානෙ පිළිබඳ වැඩිම ඥානය තියෙන බුදුහාමුදුරුවෝ. දෙන්නගේ ගුණයයි මෙතන බලපාන්නේ කුසලේ නේද? අපි සාමාන්‍යයෙන් උගන්වනකොට නම් උගන්වන්නේ ගන්නගේ කුසලයේ. ලබන්නගේ කුසලයේ. නමුත් දෙන කෙනා ඒ දාණයෙන් කොතෙක් දුරට තමයි හැදිලා, ශික්ෂණය වෙලා, කරන ඒක තමයි ඇත්තම ඊළානේ බලාපොරොත්තු මේක තමයි. දෙන කෙනායි ශික්ෂණයටපත් කරන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. සාටුවචාරින් වහන්සේලා මේ ප්‍රශ්නකට උත්තර දෙන්නේ සාරිපුත් බුද්ධ ඥානසේ සහ සාරිපුත් හම්බවෙන දන් දෙනවා කියන එක ඒක වෙන දෙයක්වත් නෙවෙයි මූලධර්ම ප්‍රශ්නයක්. නමුත් දෙන්නගේ ගුණය තමයි බලපාන්නේ ලබන්න කවුරු වුණත් නමුත් ඒ ලබන්න පටන් ගන්නකොට දාන පිළිබඳ හැඟීමක් නැති නිසා ගුණවතෙක් වෙනවා දන් දෙන්න උත්සාහ කර බලා. ගුණවතට සිල්වතට කිසිම පාරතිරමක් නැතුව අවිසාකාව දීගෙන දෙනකොට දෙන්නටත් දීපන් නොදෙන්නටත් දීපන් කියලා ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඒකේ ඒ ඒ කුලයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ සාලි කෙලියක් නෙමෙයි මේ එහෙම ගෙදර මොකක්වත් තියාගන්න හම්බෙන්නේ නැහැ. ඔක්කොම දොර දන් දෙන්න පටන් ගන්නේ කියලා. එන්න සුජාතාව ඉස්සර කරලා දෙනවා. ඒක මෙහෙම මේ කතාව මේක කියන්නේ කියලා. ගහිත හිතක් තියාගන්න එපා. කවුරු හම්බුණත් මට දානයක් දෙන්න දොරක් කරුණා. ධර්ම දානයේ පිට මට ඉඩක් ලැබුණා කියන එක විතරයි තියෙන්නේ. ඒකට ඒකෙන් තේරෙන්නේ දෙන්නගේ මේ ප්‍රශ්නේ ගොඩනගන්නේ ගන්නගේ ಗುಣ මත ප්‍රශ්න ගොඩනගලා තියෙනවා. එහෙමත් එකක් තියෙනවා පටන් ගන්නකොට. එහෙම කළා තමයි දාන්න උනන්දු කරවන්නේ. නමුත් මේකේ මාස්ටර් ඩිග්‍රී එක ගන්න නම් නැත්නම් ඒක සම්පූර්ණ පරිචය ගන්න නම් Taman තුල කොච්චර ಗುಣ වැඩිද කියන එක තමයි ඒ සම තියෙන්නේ. සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය ලක්ෂණ ලක්ෂණ දෙන්නා කොටිවි ඉතින් දැනුම කරගෙන දැනුම කරගෙන අපරාධ Thank you. ඉතින් එහෙම අවස්ථාවක් අපි දෙලින් අනාදිවාස කටකලවල් පස්සේ දෙකම සමහරු ඒක දෙකම දෙනවා නම් තමයි ටොප්. අර අද අද අරකට බුක් කරලා කොරවාටට බුක් කරලා ඒක එනකන් ඒක දෙකම හරියනවා. අපි අරකට කියන්නේ ගානේ දෙන්නේ දෙනවා කියන හස්තුනේ ඒක මම හිතන විදිහට සම්පූර්ණ වෙන්නේ ඒ නැති වෙනවා. අවස්ථාවක් ඒක ඒක එක අංගයක් වුණාට ඒකේ මම මේ මේ ශාසනය පුරාම එහෙම පෙන්නලා නැහැ කිසිම තැනක ඒ දානය කියන එක අනික් කෙනාගේ අවශ්‍යතාවය ඇති නැතිකම friendly need friendly deed කියලා අපි සාමාන්‍යයෙන් කියන ඒක පෙන්වන්නේ මොකද මට ඒක අතාරින්න මම දින ඒක අතාරින්න අවස්ථාවක් හොයා මම ඉන්නවා මිසක් අර මනුස්සයාගේ ගුණය ඒකට සාක්ෂි කරන එක නැති නිසා මම දෙන්නේ නැහැ කියන එක වෙන්නේ නැහැ. ඒක නිසා මේ එහෙම අපි කියනවා එක දාහනය මට දෙන්න පුළුවන් අර වාක්‍ය වල දිනන මේ වාක්‍ය වල දිනන කාලේ වටිනාකමක් එනවා. නමුත් ඒකට තීරණය කරලා කරන්න සිද්ධ වෙනවා මොකද්ද කරන්න කියලා. නමුත් මේ අපි දාහනේ දෙන්නේ කුසල් බලාපොරොත්තු වෙනවයි කියලා කිව්වහම ඉන්වෙස්ට්මන්ට් එකක් විතරයි. ඒ වගේ මෙතන තියෙන්නේ අතහැරීමේ අදහස. කරුණා බුද්ධිය අනුන්ගේ සුභ සිද්ධිය එකක්. දෙක අලෝභ චේතනා. මේ දෙකෙන් කොයි එක වුණත් ඒ කියන්නේ පූජා බුද්ධියෙන් දාන දෙන්න පුළුවන් අනුකම්පා බුද්ධියෙන් දාන දෙන්න පුළුවන්. හරි ඉතින් ඒක මේ මිනිස්සු කරගත්ත සම්මුතියක් අපේ ලියලා අපේ කවි කියනවා උපන්දාසිර කරපු තව පවුනට වරක් වැන්දොත් කැළණියේ. ඔක්කොම බහුවදන්න පුළුවන් කැලණි වගේ කැලණි නෑඳලා කැලණි වගේ නාලාවම ඒව ඉතින් සිංහලයේ කවියක් තමයි ඒක. බණ්ඩාරිත කරපවන්නද වරක් ඇඳුත් කැලණි. ඒ වගේම සිරිපාදි ගියාට පස්සේ උගක් පිංසිත් වෙනදලා ඒව ඒක ඒක ඒක දේවල් වලට උනන්දු කරවන්න ගත්ත දේවල් මිස ඒව මේ සනාතන ධර්ම නෙවෙයි. සදාකාලික වෙන ධර්ම නෙවෙයි. ඒක නිසා අපි මේ දිගින් යලපෙන දේ තමයි කරන්නේ. එහෙම කියන්න අමාරුයි. ඒ දේ කළ යුතුයි කියලා මේක සාමාන්‍ය මම හිතනවා අනිවාර්යයෙන්ම ඔය අදාළ රිස්ට් එකකින් අපලක් වෙන්න. රිස්ට් එකේ තියෙන හීනමානෙන් බර වෙච්ච ප්‍රින්සිපල්ස් වලියක්. මුංචි කෙනාට සලකන්න ඕනේ, අදුපාඩු කරලා සලකන්න ඕනේ කියන එක රිස්ට් එකේ තියෙන ගිල්ට් කන්සර්න්. දෙයන්නාසේ ඉතින් කරපර ඇන්සෙස්ටර් ගිල්ට් එක තියෙනවානේ. ඒ ගිල්ට් එකෙන් අපේක. මේ බුද්ධ ධර්මයේ එහෙම නැහැ. එහෙම මේ ඒ ඉතින් බුද්ධ ධර්මයට පස්සේ එකතු වෙලා තියෙනවා මේ මතිමතාන්තර පස්සේ නමුත් එන්න මේ අංග විතරයිට දෙන එක දානයක් කියලා කියන්නේ නැහැ. ඒක දාන බුද්ධියකින් දෙන එකක් නෙවෙයි අනුකම්පා බුද්ධියෙන් කරන දෙයක්. ඒක ඉතරම හුඟා කරලා දාන කියන්නේ නැහැ. ඉතින් අපි කරන පරිත්‍යාගයක් වගේ දෙයක් කියනවා මේ දකම කරලා දාන කියනකොට යන්නේම බුද්ධ ධර්ම සංඝ කියන ආගමික ආධ්‍යාත්මික පැත්තට තමයි. ඒකත් ඥානිකුවට වැරද්දක් නෑ මොකද ඥාන කියන්නේ දෙන එක නිසා. ආනිය ලබන කෙනාගේ ඉන්න ඕනම දෙයක් නෑ. ඉතින් ඒක වෙනත් ලබන කෙනෙකුට දෙන්නේ ඔය කියන්නේ තමයි චිත්ත ප්‍රසාදේ පහළ වෙන්නේ. වැඩියෙන් චිත්ත ප්‍රසාදේ පහළ වෙනවා. එතකොට ඒ පින කුසලය පින සහ කුසලය කියන එක බෙදන්නේ චිත්ත ප්‍රසාදේ පහළ වෙන තිලා ඒ පහළ වෙච්ච කෙනාට තණ්හාමාන දිටි වැඩෙන්නත් ඉඩ තියෙනවානේ. එනිසා එක් පැත්තකින් කුසල් වැඩෙනකොට මේ පැත්තෙන් ප්‍රපංච ධර්ම වැඩෙන්න ඉඩ තියෙනවා. ඒ සර්වඥාන්සේ මේ වගේ දේවල් ප්‍රකාශ කරනකොට දෙකම බැලන්ස් කරලා ඕනේ කතා කරන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා සංසන්දනාත්මකව පෙන්නනවා මෙන්න මෙහෙමයි සාමාන්‍ය වශයෙන් හිත මිනිස්සු හිත වැඩ කරන හැටි. ඉතින් අන්තිමට උදාහරණ කියන්නේ ඔය දෙන උඹ පිරිසිදු වෙන බලපං. ඒක තමයි අවසාන පළේ. දෙන තමන් විසරණ පිළිතුනවා. දෙන තමන් සීලෙ පිළිතුන සමාධිය පිළිතුන කියලා එතන ඒක තමයි ඇත්තටම මේ දානෙ දීමේ අවසාන පළේ. ලැබෙන කෙනාට තියෙන දේ අපි සතුටු වෙන එක ඇත්ත. මේ අහන්නේත් ඒක අපේ හඳුරන්නේ කියලා අපි දෙන්න සතුටු වෙනවා. නමුත් ඒක දුන්නට අන්තිමට බලන්න ඕනේ Tamanට අතහැරීමේ හැකියාව ඇති වස්තු අතහැරීම අභය දාන ආදි වශයෙන් කරනකොට Tamanගේ ගුණය තමයි අවසානයේ බොයිල් අවුට් කරලා බලනකොට අවසානයේ ඉතුරු වෙන්නේ. සක්කාය දිට්ඨිය හා අවිද්‍යාව එකමද සබ්බව සූත්‍ර සබ්බත සූත්‍රයේ සඳහන් පරිදි ආශ්‍රව කලේතු ක්‍රම හතක් සඳහන් මේ භාවනා පහක් අද්දා වශයෙන් සඳහන් කොට ඇති ක්‍රමේ අනුගමනය කළ යුත්තේ අවසානට බවයි හඳියන්නේ දිට්ඨියෙන් ආශ්‍රව පහ නොකරන තුරු ඉදිරියට ගමන් කරන බව සඳහන් මේ මේ ගැන ඔබ වහන්සේ අදහස් දක්වන්නේ නම් මැනේ. ඔය මේ ඉදිරිපත් කළ දෙන ක්‍රමයේ සූත්‍ර විකාශන වෙන ක්‍රමයට සාධාරණයි. සක්කාය දිට්ඨිය අවිද්‍යාව එකමද අපි අර එංගන්ත මහත්තයා වගේ මේ සම්මාදිට්ඨිය විද්‍යාව අවිද්‍යාව සහ සක්කාය දිට්ඨිය බවම කලුසුදු පැත්ත වශයෙන් පෙන්වන්නේ ඕග යෝග වගේ කියනකොට සමාලාට තණ්හාමාන දිට්ඨි කියලා සඳහන් කරනවා තණ්හාමාන දිට්ඨි අවිද්‍යාව කියලා හතරකට සඳහන් කරනවා එතකොට දිට්ඨි අවිද්‍යාව කියන දෙකම එකමයි කියන එක නිසා තුන කිව්වත් හතරකට කිව්වත් එකයි කියන වගේ අර්ථයක් තියෙනවා ඒ නිසා සක්කාය දිට්ඨිය කිව්වනම් ඒක මිච්ඡා දිට්ඨියකට වැටෙනවා. එතකොට ඒක අවිද්‍යාව නැතුව කවදාකවත් පිටන්න. යම් වෙලාවක විද්‍යාව පහළ වුණා නම් ඒ කියන්නේ සෝවන් මට්ටමට හෝ ඒකට මේ සක්කාය දිට්ඨිය කියන මිත්‍යා දෘෂ්ටිය හැදෙනවා. කොහොමාවි තණ්හා මාන දිට්ඨිය කියන මේ තුනේ ඉස්සල්ලාම හැලෙන දිට්ඨිය. සෝවන් වෙනකොටම දෘෂ්ටිය හැදෙනවා. ඒකේ දෘෂ්ටිය කියලා කියන්නේ එක ගහනකින් උඩට ගිහිල්ලා අතු 60 ගානක් විතර තියෙන ගහක් සක්කාය දිට්ඨිය තමයි කඳ වෙන්නේ. ඒක කවුවට පස්සේ උඩ තියෙන අතු 64ක් දිස්ටි ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ආයේ දෘෂ්ටි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක නිසා නමුත් අවිද්‍යාව තාම ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඉතුරු මාන තණ්හා මාන කියන ඒවා කැපෙනකම් වෙලා තියෙනවා. ඒ නිසා අපි සෝවාන් වෙන්න ඉස්සෙල්ලා පැත්තේ බලනකොට ප්‍රධාන වශයෙන්ම අපි මෙහෙවන්නේ දෘෂ්ටියෙන් ඒ කියන්නේ උත්සන්න වෙලා තියෙන බාහිරේ කැපිපෙන තියෙන දෘෂ්ටිය ඒක අවිද්‍යාවත් එක්ක සමයෝග වෙනවා. නමුත් සෝවාන් වුණාට පස්සේ පැත්තේ බලනකොට දෘෂ්ටි නැතුණත් අවිද්‍යාව ඉතුරුලා තියෙනවා. ඒ අවිද්‍යාව මාන වශයෙන් තණ්හා වශයෙන් ඉතුරුලා තියෙනවා. තණ්හා වශයෙන් තියෙන එක අනාගාමී මාර්ගයට අපිනවා. මාන වශයෙන් තියෙන එක මේ අරහත් මාර්ගයෙන් කැපෙනවා. අපි මේ උත්සම් භාගයේ මේ සංයෝජන කැපලා යන්නේ. ඉතින් ඒක නිසා පස්සේ තියෙනවට බලනකොට මෙන්න මේ වගේ ආර්යත් මාර්ගයෙන් නැසී යුතු අකුසල් ටික වශයෙන් දෙනකොට ඕරම් භාග්‍ය සංයෝජන වැටෙන්නේ අනාගාමී මාර්ගය දක්වා එහාට තියෙන උද්දම් භාග්‍ය සංයෝජන කාම රාග රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන පහ එතෙන්දී ඒ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන දේවල් දුරු කිරීම සඳහා කරන දේවල් භාවනා කියන නම පාවිච්චි කරලා ඒක තමයි භාවනා පහතබ්බා. ඒ කියන්නේ සෝවාන් මාර්ගයෙන් ඉහළට ගියාට පස්සේ කරපු දෙයම නැවත නැවත කිරීම තමයි භාවනා කරනවා කියලා කියන්නේ. ආසීවේති භාවේති බහුලී කරෝති කියලා සඳහන් කරනවා අපි සෝවාන් වෙනකොටම කළ යුත්තේ මේකයි කියලා ආපසු නොයනා තාලයකට ස්ථිර සාර දැනුමක් ලබා ගන්නවා. ඒ ලබාගත් දැනුම ඒ වීදියේම නැවත නැවත ගමන් කිරීමෙන් ඒ වීදිය හුරු කර ගන්නවා වගේ තමයි සකදාගාමි අනාගාමි අරියත් වශයෙන් නැවත නැවත කිරීම ඒව භාවනා වලට තමයි වැටෙන්නේ. ඒ කරපු දේම භාවිතා කරනවා. නැවත නැවත භාවිතා කරනවා. ඒක මේ සබ්බාසන සූත්‍රයේ තමයි ලස්සන පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ මේ දසනා පහතබ්බා භාවනා පහතබ්බා අතර පරිවේදනා ප්‍රතිවේදනා පහතබ්බා පවිවේක විපාකමේ ගොඩක් තියෙනවා. ඒව බලනකොට ඒ සුවන්නේ ඉස්සල්ලාම උනත් කරන්න පුළුවන් වගේ පේනවා. ඒ කියන්නේ විසිරුවන සතුන් දුරු කිරීම නරක දේවල් කෙරෙහි ඉන්දිය සංවරය වගේ දේවල් නමුත් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ මොකේද මේ සූත්‍ර පිටකයේ අර්ථ දැක්වීම අනුව සේක පුද්ගලෙක් බාටපත් වෙන්නේ ශික්ෂාගරුක පුද්ගලෙක් බාටපත් වෙන සෝවන් වුණාට පස්සේ. ඒ නිසා නියම වෙනසක් පෞරුෂත්වයේ හෝ ෘචිආධිකම වල හැබෑ වෙනසක් වෙන්නේ සෝවන් වුණාට පස්සේ. ඊට පස්සේ තමයි ශික්ෂකෙක් බාටපත් වෙන්නේ. සෝවන් මෙපිට අපි සලකන්නේ කෘතඥයෙක් වශයෙන් උත්සාහ කරනවා. ඒ උත්සාහ කරාට තාම දිගිදියාවේ හිතේ තියෙනවා. මම මේ මේ රූප රාග අරමුණ මම උද්දච්ච වර්ධනයි. ඒකදියාව තියෙනවා මේ භාවනා පාරද ඉන්නේ නැද්ද? මේක කෙලින්ම නිවනට තුරු දෙයිද නැද්ද? කියන එක අරහත් මාර්ගෙම අයින් කරනවා. සෝවාන් වුණාට පස්සේ අර සීලබ්බත පරාමාස කියන සීල වෘතරකේ අනවශ්‍ය වෘතරකේම අයින් වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡාවයි වෙනවා. අන්න එතකොට මේක හරි නමුත් මට මේක නැවත නැවත කළ යුතුයි මේකේ පරිචයක් ලබා ගැනීම සඳහා කියලා ඉදිරියට කිරීම තමයි භාවනා පහ කරලවත්ින් තියෙන්නේ. ඒක නිසා මේ පළවෙනිම සුවන් වීම සඳහා කළ යුත්තේ කළ යුත්තන ඇත්ත ඇති හැටියෙන් දැකීමයි. ඒක නිකන් seeing is believing කියන ඉංග්‍රීසි කියමනේ හැටියට තමයි යන්නේ. ඒ නිසා මේක මේ හරි විප්ලවකාරී මොකද ප්‍රතිපත්ති රැකීමක් කළ යුත්තේ හරියට දැක්කට පස්සේ. දැන් අපි කරන්න හදන්නේ අපි සාමාන්‍ය මේ සම්ප්‍රදාන කුලුත්තර දෙන ප්‍රතිපත්තිය රකින්න නැතුව දකින්න බෑ කියන. ප්‍රතිපත්තිය රකින්න රකින්නකොට පෙනේ දකි ඊට පස්සේ සෝවාන් වෙනවා කියන නමුත් සූත්‍රවල කියලා තියෙන හරියට දැක්කට පස්සේ තමයි වගකීමෙන් යුක්තව ප්‍රතිපත්ති රැකීමක් හරියට සිද්ධ වෙන්නේ. ඉතින් ඉස්සලා ඒකට පුහුණු කරනවා මිස මේකෙන් ගන්න තියෙන අදහස ඒ විදිහට මේ ප්‍රතිපත්ති රැක්කේ නැති නිසා යාට බලන්න බෑ, දකින්න බෑ කියලා කාටවත් නිෂේධනයක් කරන්න බෑ. අපි ප්‍රතිපත්ති රකින්න අපිට යුරුමේ තියෙන සෝවාන් මාර්ගය ඒකට ලැබෙන්න බෑ. මම මම මට විතර ලැබෙන්න ඕන කියලා කාටවත් එහෙම අධිකාරී ශක්තියක් නැහැ. ඒ සෝවාන් වුණාට පස්සේ මේ පුද්ගල ප්‍රතිපත්තියට වැටෙන බව ඒක නිසා ගොතනදී අනන්තවත් වෙන්න තියෙනවා. ක්‍රමී සිද්ධ වෙනවා කියලා. ඒක නිසා අර ආගමික අධිකාරියක් කාටවත් අතට පැවරෙන්නේ නැහැ. මේ මේක තේ තේ තේක විදිහට මෙන්න මේ ටික කරන්න ඕනේ. එහෙම නොකරුවොත් මේක කරන්න බෑ වෙන්න බෑ කියලා කාටවත් කියන්න බෑ. මොකද මේ දැකීම කියන එක හරීම මේ අහම්බයක් වගේ ඇනිකල් දෙයක්. ඒක සිද්ධ වුණා නම් ඊට පස්සේ තමයි මනුස්සයා ප්‍රතිපත්ති වශයෙන් ආනුපුබ්බි වැඩ පිළිවෙලට පෙළඹෙන්නේ. ඉතින් ඒ නිසා අපි ගැන වුණත් මේකෙදි මට හිතෙනවා උගාක් මේක ඇඩ්‍රස් වෙනවා ඔය ගිල්ට් කියන එක. ඒ ඔදේ නිර්මාණ සෑම ආගමකම ඇන්සෙස්ට්‍රල් ගිල්ට් එක. එහෙම නැත්නම් මේ ගිල්ට් කියන එකට හොඳ සිංහල වචනයක් නැහැ කියලා කියන්නේ. සිංහල භාෂාවේ නැතිළු මුළු මුළු බටහිරම සම්පූර්ණ ගිල්ට් එක කියන අඳුර වලාවයට දෙතියි. කොච්චර දෙයක් ඒගොල්ලෝ කරත් කරන්නේ ගිල්ට් එක නැති කරා. කරන්න බැරි බව දන්නවා. මේ ආශියා කරේ ඒ වචනේ නෑ. ඒ කියන්නේ සිංහ වචනේ නෑ මොකද අපේ ආගම උගන්වන්නේ නෑ නේද? ඒක නිසා කිසි කෙනෙකුට ආනන්තරිය අකුසල කර්ම නැත්නම් ඕන කෙනෙකුට අවස්ථාවක් තියෙනවා අනිවාර්ය බලාපොරොත්තුවක් තියන්න පුළුවන් මම අබෞවේ නෑ මට මෙලි කරන්න පුළුවන් කියලා ඒ නිසා මේ අර ඒව බලව කියලා එහි පසිකකම ඕන කෙනෙකුට කතා කරලා කියන්න පුළුවන් හරි තමන් ගැන තමන් අගතක්සේ දුකරාට ඒක කරලා බලන්න කරලා බලුවොත් මොකද වෙන්නේ කියලා. ඒකට මේ සම්බාධෝ සූත්‍රයේ සෑහෙන ආරාධනාවක් තියෙනවා. ඒක නිසා මේ ධම්මදායද මූල ධර්මපරියාය සූත්‍රයත් සම්භාවසෝ සූත්‍රයත් දෙකට අටුවාව සපයන්න පැකිලෙන ගතියක් තියෙනවා. මොකද මේ සූත්‍ර දෙක කිව්වට පස්සේ අහගෙන අනිකුත් සෑම සූත්‍රයක්ම මේක 12000 ගණන් තියෙනවා. මේ සූත්‍ර හමාරනට පස්සේ තියෙනවා සතර තේන බික්ුණා තත් භගවතෝ බාධිතං අභිනන්දේ. ආගමෙන් වන්සේ භාෂිතය අභිනන්දනය කරයි කියන්නේ. සම්බාල සූත්‍ර පස්සේ කියනවා කියලා කියනවා න අභිනන්දන්ති. ආවෙනකට සතු කියලා නැහැ. ඒකට කියනවා මේ අටුවාව පස්සේ කියනවා මේක ඇහුවේ මේ ළඟදී බමුණු කුලවලින් පැවිදිච්ච පිරිසක්. ඒගොල්ලෝ ඒ නිසා සතුටුුනේ නැහැ. සමහරව කියන්නේ මේ අටුවාචාරින් වහන්සේට තේරෙන්නේ නැති හින්දා එහෙම කතා කරාට මේකේ තියෙන දේ against the grain යන්නේ. theory එක අබ්බාසුත්ති මුල්දම්බකටයි සුත්ති කියන එක සාමාන්‍ය සම්ප්‍රදාන කුල ආගමේ කියනකට වැඩිය අර රැඩිකල් ඉදිරිපත් කරනවා. ඉතින් ඒක නිසා සාමාන්‍ය කෙනෙක් මේක දැක්කට මේ ආගමයි ධර්මයයි දෙක වෙන් කර ගන්න බැරි කෙනාට මේකට කන්ට්‍රඩික්ෂන් එකක් එනවා. ඒකයි මේ අභිනන්දනය කෙරේ නැති වෙන්නත් කියලා වෙස්ට් එක ඉන්ටර්ප්‍රිට් කරන්නේ. අටුවාව ඉන්ටර්ප්‍රිට් කරන්නේ මේ බමුණු මතධාරී පිරිසක් ඒ වෙලාවේ ළඟදී ප්‍රවේශ කිවි සම්බන්ධහත් නිසා මේ නෑ කියලා. ඒ නිසා මේ දර්ශනා පහතබ්බ ගැන හරියට මේ වාද කරලා අන්තිමටම කියනවා භාවනා කළ යුතු නෑ අරණ්‍ය සීනාසන කියන්නේ පස්ස ඇති වෙච්ච දෙයක් කුටි ගුරුවරු කමඨා සුද්ධ කරනවා කියන එක සාසනයටයි නැති දෙයක් ඒක පෙන්නලා වෙන පෙන්වන්නට පස්සේ හරියයි. ඒ සඳහා මේ දැන් උදාහරණයක් වශයෙන් අපි ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ඒ දැනට ඔය අසුරුම නන්දතිරි ස්වාමීන් වහන්සේගේ ගුරුනාංශයේ තමයි මේ කන්නිමාල් සුමංගල ස්වාමීන් වහන්සේ. ඒ සංස්කාර මිනිමේෂන් කියන පොතෙන් පරිවර්තන කෙරුවේ උදාන පාළියට අටුවාව සැපයෙවිත් ඒ පොතත් ලෙසේ සංඝාරියම විචක්ෂණයි. ඔය පිළිවෙල ඇති කළොත් ඒ ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේගේ අදහසක් තිබිලා තියෙනවා දර්ශන පහක් අපාකරේ. නිසා භාවනා කළ යුතු නැහැ. භාවනා කරනවා කියලා කියන්නේ මේක ආගමක් හදාන වවාගෙන කණ්ඩායම. එහෙම එකක් මේකේ නෑ. දැකීමෙන් හරියයි කියන්නේ. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේලා කෙරුවේ ආනුභවී වැඩ පිළිවෙලනේ. සිතාන සීල සමාධි ප්‍රඥා. ඉතින් ওই වතුවිල ස්වාමීන් වහන්සේ වතුවිල කනිමාගල කනිමාගල ස්වාමීන් වහන්සේ අපේ ලොකු සංඝයට ගෞරව සම්ප්‍රේත වීමක් වල තිබුණා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගන්න ඇති හරියි. නිහතමානී අහිංසක වැඩ පිළිවෙලක් හැබැයි මේ පිළිසෙට භාවනා කළ යුතු බව කියන්න එපා. කිලින්ම කියන්නේ නිවන් දකින්න පුළුවන් කියලා කියනවා. ඒ ලොකු සංකේතය වැඩි ගණන් ගන්න. හැබැයි ඉතින් විදියට හිත රිදවලා නැහැ. පස්සේ දවසක ස්වාමීන් ලොකු ස්වාමීන් වහන්සේ වහල් ගාමනක් යනකොට කොහොම හරි එපික වෙන්න කියලා කියනවා. මම ශ්‍රී ලංකාව පිටුම මොකද කියලා කියන්නේ. මේ ස්වාමී කන්නිමා ගාම හොඳ වැඩිමහල්ලා ඔක්කොම ශිෂ්‍ය කිරිසුර කාලේ පොළොවේ ගිහින් ගරු කටේ ස්වාමීන් වහන්සේ කඩිය ඔක්කොම ඇවිල්ලා වන්දනා කරනවා කියලා ඉතින් ඔක්කොම ඇවිල්ලා බොහොම ඒ ලෝසාංශයට ගරු කරලා වන්දනා දෙනවා. එන්නේ ඉතින් කියලා මේ තමයි විජික නායක හම්බුගේ ඒක ඒක ගෝලෙක් කියලා කිව්වා ලෝසාංශ ඉන්නකොට මේ මේ ශාන්ති මෙච්චරම හොඳ පැලිකන් එකක් කරගෙන යනවා නම් අපි මේ ස්වාමීන් වහන්සේ මහත්කම් කරලා ඊට ආරාධනා කරලා භාවනා කිව්වොත් කොහොමද කියන්නේ? අනිවාර්යයෙන්ම වල කට පරිසම් කරගන්න. ඒක වැඩ දෙතික් ඉන්නනම් Taman හිතෙන් යනවා මිසක් ආ මෙතෙන්ද කියන්නේ මේක රාසනාලෝකයක් නෑ. කියලා කියලා ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියනවා අර විදිහට ලියුම් ලිව්වට ඒ තැනේදී හරියට කොහොම ගෞරවයෙන් කටයුතු කරන්නේ. හැබැයි ඒ ස්වාමීන් වහන්සේගේ නැත්නම්ම අදහසක් තිබ්බා. භාවනා කළ යුතු නෑ. දර්ශනා පහතබ්බ හරි කියලා. ඒක ඇත්තටම සංසි පොත්වල ජීවිලා තියෙන මුල් මුල් පොත්වල මේ ඒක වතුරු ස්වාමීන් වහන්සේ ඒ හරියට පොත් ලියුවා. නමුත් දැන් ඒ සංසේ හොඳද නරකද කියලා දැන් භාවනා කරනවා. ඉස්නායි දැන් භාවනා මේ 500ක් 600ක් විතර සිල්ල ගන්න යනවා. භාවනා කරනවා. ඉතින් මම හිතනවා හොඳ ට්‍රෙන්ඩ් එකක් කියලා. يعني භාවනා කළ යුතු නෑ මේකට එන්නේ කියලා හොඳ ජවාදිකව ආරාධනා කරා. ආරාධනා පිළිස ආවට පස්සේ තේරෙනවා ඒ එක බණ කිව්වට කොහොමද වෙන්නේ? ඊට පස්සේ ඒගොල්ලන්ට ඊගාව දවසට එන්නේ බෝධි පූජාවක්, සිල් වැඩ පිළිවෙලක්, භාවනා ටික ටික ටික ටික පුරුදු ඔව් ඒ කියන්නේ එහෙමත් පත්‍යච්ඡත්වත් අනන්තවත් තියෙනවා. කෙසේ නමුත් දැන් කෙනෙකුට ගිහිල්ලා ආධුනිකට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. මම නෑ සෝවන් වෙලා නෑ නමුත් කරගෙන යන්න වැඩ පිළිවෙලක් යන ප්‍රතිපදාවක් පෙන්වනවා දැන්. ඒක මම හිතනවා මේ අරකටත් දොර ඇරලා කියනවා. ඕනම කෙනෙකුට පෙර කරපු කුසල කර්ම තියෙනවා නම් හේතුඵල ධර්ම තියෙනවා නම් පොඩි තල්ලුවකින් යාට නිවන් දකින්න ඒකට කතා නෑ කියන්නේ. ඉතින් බැරි කට්ටියකුත් ඉන්නවා නම් පාරමිතා පිළිච්ච නැති. ඒගොල්ලෝ පාරමිතා පිළිච්ච හොඳ වැඩ කරන්නේ. දෙකම තියෙනක වඩා මේ කොමඩබල්. ඉතින් ආරාධනා පූර්වකයි කියලා මම හිතනවා. කියන්නේ සීක වුණාට පස්සේ භාවනා කරන්න පුළුවන්. නමුත් මේ භාවනාව පමණක් කළ යුතු නෙවෙයි මේ තබ්බාසෝ සූත්‍රෙම පහ තබ්බ ක්‍රම හතක් විස්තර කරනවා. ඒකේ සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. මේ විදිහට වැඩ පිළිවෙල ගොඩක් තියෙනවා. ඕනම කෙනෙකුට මේ සූත්‍ර පිටික හොඳට කියුවට පස්සේ ඒ වගේ එක්ස්ට්‍රා කඩහසක් ගන්න බැරි නෑ. ඒ සූත්‍ර තියෙන ඕන තරම් මේ සූත්‍ර පිටකේ තියෙන වටිනාකම මේකයි ඕනම කෙනෙකුට කොටේෂන් එකක් ගන්න පුළුවන් කියන්නේ. නමුත් ඒක දිගේ කරගෙන කරගෙන යනකොට එයාගේ දැනුම අන්තිමට අනික්කවට විවෘත වීම තුළින් තමයි ඒ සමාජයට ගැළපෙන යාදෙන ක්‍රමයක් එන්නේ. ඒ නිසා ඒ වලින් හරි කමන්නේ මෙතෙක් තාපනට නාපු පිටසක් වෙනපෙනවනම් අපි කියන්නේ යමක් සිද්ධ වෙනවා නේ තමයි. අන්තිමේ සමාජයත් එක්ක ගැටෙනකොට ඒ භාවනා කරන දේ ගැටනකොට ඒගොල්ලන් සුදුසු ක්‍රම අනිවාර්යයෙන්ම ගුරුවරයා සකස් කරලා දෙන්නේ. ඒකෝට අර හිතපු තැන තමයි එන්නේ. මේ මේ මේ අර අර ගුරු මතයේ ඒ પરම්පරාවක් ගෙනියන අතර ඒ අතරමැද අනිච්චුවට මේ අකොමඩේට් කරනවා. ඒක මම හිතනවා මේ සජීවී සාසනයක එහෙම මේක වෙන්නේ නැති මම ඒකට පොහොර දාන්න හදනව නෙවෙයි මේක වෙන්නේ නැති හොඳ කතාවක් තියෙනවා මේ ඒ පිටකේමයි ඉස්සෙල්ලාම 69ක් රහතන් වහන්සේලා පිටත් කරනකොට රහතන් වහන්සේලා දෙන්නේ එකපාරට යන්නේ කියලා. මොකද එක්කෙනෙක් කියන භාවනා කළ යුතුමයි කියලා. එයාත් රහතන්. අන්තිම උන මොකටද භාවනා කරන්නේ? මගෙන් මම අහන්න රහත් වෙනවා. ඒක රහන් මිනිහට මොකද? කොයි එකනද රහත් කියන ප්‍රශ්නේ නෝ. දැන් කාලාම සූත්‍රයේදී මේ මිනිස්සේ කියනවා මේක ස්වාමීන් වහන්සේ සම්දිස්ථානයක්. මෙතෙන්ද හැම දෙල්බෙක් කාර්යම එනවා. ඇවිල්ලා හැම කෙනාම සරුවත් ඇවිල්ලා බණ කියනවා. අපි බණ අහනවා දැන් ඔබ වහන්සේත් අපිට සැකයි. කාලාමක බුදුහාමගෙන බොහෝම සාධාරණ සැකයක් තියෙනවා. දිට්ඨිය නැති කරන්නත් මේ කතා කරන්නේ. ඔව්. ඒක කියන්න බෑ. ඒ මොකද සුත්තමේ ඥානේ නැතුවත් ඒ කියන්නේ ස්වයම්භවම නම් එන්නේ නැහැ. ඒ කියන කියලා කියනවා ද්වේමේ භික්ඛවේ පත්‍ය සම්මාදිට්ඨිය උපාදාය පරතෝච ගෝසෝ අධ්‍යත්තං යෝනිසෝ මනස්කාර මානේ නැති නැත්නම් සම්‍යක් දෘෂ්ටියක් නැත්නම් තියෙන මිත්‍යා දෘෂ්ටි ඉවත් වීමට ආධාරණ කාරණා දෙකක් තියෙනවා සම්‍යක් දෘෂ්ටි පහළ වීමට එක පරතෝ ගෝෂේ වෙන කෙනෙක් ඉන්න කැහීම දෙක අධ්‍යත්තං යෝනිසෝ මනස්කාර ඇතුළත නුනේ නුනේ සලකා බැලීම එතකොට මේ නැති මිත්‍යා දෘෂ්ටියක් නැවත පහළ වෙන්නට අසත් ධම්ම සවන මේ අයෝනිසෝ මනසිකාරය. අසත් ධර්මයේ විතර විතර අහනකොට ඉබේම ඒක සත්‍යයි කියලා තේරෙනවා. මේ ඇතුළත විශ්ේ කිසිම ඥානකුත් නැහැ. ඇතුළත මේ යෝනිසෝ මනසිකාරය නැහැ. ඒකෝට ඒක තමයි ආසන්න කාරණාව මිත්‍යා දෘෂ්ටි පහළ වෙන්නේ. ඒ නිසා සුත්තමේ ඥානයට 50ක් යනවා. අහන්නගේ දැනට තියෙන මේක පෙළ ගැස්ම ගුණව 50ක් වෙනවා. ඒකකින් තමයි සම්මා දෘෂ්ටි පහළ වෙන්නේ. ඉතින් ඒකෙදි ඇත්තටම අපි මේ අනුන්ට වෙච්ච ඒවා අපි ළඟ මොනවද කියන්නේ සම්බන්ධ ඥානෙ වගේ නැතුව අපිට කියන්න බෑ එයාට බුදුබණ ඇහිලා නැහැ කියලා. මම මේ ප්‍රශ්නේ කව බලංගොඩ ආන්දමයිත් හඳු හම්බෙච්චලා දැවිදින් ඉස්සලා ගිහිල්ලා එමුද මං කියුවා මේ අද්වෛත වේදාන්ත පොත් පොත් කියන්නේ සිංහලට දාපුවා ඉංග්‍රීසියට දාපුවා මේ රමණ මහරිෂිගේ අද්වෛත වේදාන්ත කියලා දෙකක් නැහැ එකයි. හරි වැරදි කියලා දෙකක් නැහැ. කාලයක් නැහැ. එකම සත්‍යයක් ලෝකේ පවතින්නේ. ඒක තමයි බ්‍රහ්මන් කියලා කියන්නේ. අපි ඒකට එකතු වෙච්ච දවසේ ඔක්කොම ඉවරයි කියලා නේද? අන්නේම සජීවී මට ඒක කියනවා. ඒ කියන්නේ මේ අපි මේ පටලවගෙන දෙකට බෙදාගෙන හොඳයි නරකයි එදා ඉඳලා මට ඔක අස ප්‍රශ්නයක්. ඔක දාගත්ත ගමන් කොටක් උලංකා ගන්නවා. ඇති වෙච්ච දෙයක්ද මේක ප්‍රകൃතිය කියලා. එයා පැහැදිලිව කියනවා ඒක ප්‍රകൃතිය නෙවෙයි විකෘතිය. අද්වෛත වේදනා. ඊයම නිසරුදත් මහරජ I am that. මම කියන එක මෙතන මේක නෙවෙයි. මම කියන්නේ භක්මත්තු. මේක නෙවෙයි. I am that කියලා පොත් තුනක් කියලා තියෙනවා. මම මේක කියවනකොට ඒ පොත් මට නිල්ල බින්න කාලේ. හොඳ ඉංග්‍රීසි ඉංග්‍රීසි කියන හරිය සරලයි. මට මතකයි මේ ගිහිල්ල එක දවසක් මට සාමාන්‍ය මේ නිල්ලම ගියාට පස්සේ මම හිතුව සල්ලි දීලා කාමරයක් ගන්නෑ. ඒක ගොඩින් මහත්තයත් එක්ක මේ වගේ දින ශාලාවේ තමයි බුදියන්නේ. ඊට පස්සේ කරන ගොඩින් මහත්තයා හිටියේ නෑ. පස්සේ මම කාමරේට ගියා බලනකොට ඒකේ කොට්ටමට දාලා තියෙන කාමරේ. ඉතින් මට ඇති වෙන්න කොට අරගෙන ඇති වෙන බෙච්චි ගන්න බුදිය ගන්න. ඔය පොත අරගෙන ගිහිල්ලා එක දවසක් ශාලාවින් නැතුව පොත කියුවා. උත්තර කියනකොට එනවා ඉන්ස්පිරේෂන් එකක්. මොන තාලෙකින්වත් වළක්වන්න බෑ මට හිතෙනවා අකෝ මේක මේ අත ළඟ තියෙන දෙයක් නෙවෙයි මොන පටලවිල්ලද මේ තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මේ එහෙම මම කරපු දේ පොත මෙහෙම තියලා පරියන්කයක් ගහුවා පැය 3ක් විතර මොකක් කරන්නේ එන්න බෑ එළියට පොතේ පිට දෙක තුනේ කියන්නේ ඒ තමන්ම ඉස්පේන පස්සේ මම ගිහලා බලනවා අන්දරන් ආම්බුම්බලා කිව්වා මම සුද්ධාංගොක් කියනවා ස්වාමීන් වහන්සේ අපේ සිංහල දුර්වලයි තියෙන නිසා අමාරු නම් පාලිත් එක්ක ගලප ගලප කියනකොට හරි රසයි. නමුත් ස්වාමීන් වහන්සේ මේ අද්වෛත වේදාන්ත පොතයි අරපොති පුදුම ඉස්පිරින් නැති මේක පැහැදිලි විපස්සනා තියෙනවා නේ. ඊට පස්සේ ඒකන්ස් කියනවා මහත්යෝ මේ පොත් වේදාන්ත පොත් තේරම ලියලා තියෙන්නේ 6 වෙනි සතවසේ. ඒකේ ධර්මඥාන්ති පින්නම් පළ අවුරුදු මේ කොච්චරද ගානක් ගියලා ඒ වෙනකොට මේ විපස්සනාව කියන එක හැම ආගමකටම ගිහිල්ලා කරා. ඒගොල්ලෝ තම තමන්ගේ තියෙන මත මේකෙන් පන්නරේ තියාගෙන තියෙනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ මේ බුදුජානනාථගේ අත්‍යන්ත මේක දේශනාවේ කියලා. ඒ නිසා දැන් මේ හොඳ දෙයක් අහලා පස්සේ හැම කෙනාම මේක ගන්නවා. ඒක බුද්ධහම නරකකුත් නෙවෙයි. හොඳයි. ඒ නිසා ඔය හැම එකකම විපස්සනා තියෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපේ පොතකට වැඩි වදිනවා. කියන්නේ අපි අර මොන දේම රට කිව්වට පස්සේ තේරුමක් අපිට තියෙනවනේ. හොඳ තේ හොඳ රට දෙල් කියලා දා ගන්නවා. කොයි එකක් රටවිත් හැම වදින ගතියක් තියෙනවනේ අපිට ඒ වගේ එකක් තියෙන්නේ ඒකේ. අර ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන දෙමළෙක් කියලා කියන්නේ එතන ඉංග්‍රීසියෙන් කරේ හරි ෂොක් එකකට ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ එහෙම දැන් මේ බුදුබණ අහු නැති කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා ඒ කියන්න පුළුවන් කමක් නැහැ. තවත් එකට සාක්ෂියක් තමයි ලෝකයේ ඉන්න ජනගහණය කෝටි 1000යි වයිද 500කට වැඩි පිරිසක් බෞද්ධයෝ කියලා. ලෝකේ අදහනන් අතර 150ට වැඩි වෙන්නේ බෞද්ධයෝ ඊගාට කතෝලික ඊගාට මුස්ලිම් ඊගාට තියෙන. අපි දන්නවා ඇත්ත වශයෙන්ම බැලුවොත් 103ක්වත් නැහැ බෞද්ධයෝ. තේරවාද බෞද්ධ අනිකටේ මහායාන බුද්ධාගමේ මොනවා හරි ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඇත්තටම බෞද්ධ කීයක් කරන්නේ නැහැ ඒගොල්ලෝ. දැන් බලකිස්ථාන වගේ වශයෙන් කන්ට්‍රීස් වල තියෙන බුද්ධ ආගම සම්පූර්ණයෙන්ම දිය වෙලා. නමුත් මේ ටීචින්ග්ස් තියෙන්නේ ඉඳී තියෙනවා. අපි එහෙම කෙනෙක් අරගෙන කිව්වොත් එහෙම එයා බුද්ධ ආගම කරලත් නැහැ. නමුත් අසබකෝතර රහතෝ කියලත් නැහැ. එයාට පුළුවන් ද කියලා අපිට අමාරුයි ඔය තියෙන සම්මත දැනුමින් මේ මනුස්සයා බුද්ධ ආගම අහලා නැහැ. බුද්ධ ආගම විරුද්ධ වෙලා නැහැ කියලා වෙන් කරන්න අමාරුයි. ජන සංවේදනය කියන එක බොහෝම හැමතැනම තියෙනවා. ඒක නිසා අපේ මඩියේ අපවත් විනායක හඳුස් කියලා තිබුණා. මුදුවට විවේචිය බැලුවොත් ලෝකෙ තියෙන ඕනෙම හොඳ දෙයක අඩියට ගිහින් උදාහරණ තියෙනවා. ඕනෙම දෙයක. ඒ මොකද මේ චිකන් ෆොයිඩ්ගේ අදහස් බටහිර ලෝකේ විශාල විප්ලවයක් ඇති කරා මානසික රෝග පිළිබඳව. ඔක්කොම සැක කරනවා මිනිහ බුද්ධහම පොත කියලා කියනවා. එයක් කියලා තියෙනවා ලිඛිතව මම කියෙව්වා හැබැයි මම කියෙවේ ප්‍රසිද්ධ වුණාට පස්සේ කියලා. කාල් මාක්ස් තුමත් ලියපු ලියුමක් තියෙනවා දුවද මම මේ දවස්වල පැත්ත කරලා විවිධ ගෙවෙන්නේ හරියට බෞද්ධ භාවනාවක් කරන තපසෙක් වගේ මම ඉන්නේ කියලා දුවට කියලා දෙන ලියුමක්. බෞද්ධ භාවනා කරන තපස්වරයෙක් අරණේක ඉන්නා වගේ මට මට සතුටක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මනසට ඒ වගේ මොනවාරි කොමියුනිකේෂන් තිබෙනවා. ඒ නිසා අමාරුයි එකක් තමයි මනස රහත් වෙනවා කියලා අපිට මනින්න බෑ. දෙක එනිසා බුද්ධ ධර්මයෙන් සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා ඩිස්ක්‍රිමිනේට් කරනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ නැවත වරණගෙනද මම දන්නේ මගේ අදහස මම ඉදිරිපත් ඊගා ප්‍රශ්නට යනවා යෝගාවච උපදේශ පොතේ දවසේ සියලු ක්‍රියාවන් පිළිබඳව යෝගියා දැනුවත් ඉවත්ව එය මෙනෙහි කළ යුතු වෙයි. යන්නේ දැක්වේ. මෙනෙහි කිරීම වෙනුවෙන් සදාස් කරන්නේ කුමක්ද? ස්වාමීනාථේ කරුණා කර පැහැදිලි කර දෙන්න. මෙනෙහි කිරීම ඇත්තටම මහසි භාවනා ක්‍රමයේ තියෙන විශාලම තූරියක්. එහෙම නැත්නම් මේ භාවනා ක්‍රමයේ ලෝකෙට අඳුන්ලා දීපු වැද්දගත්ම ටූල් එක තමයි මෙනෙහි කිරීම කියන එක. ඒකේ ස්වාමීන් වහන්සේ සඳහන් කරන මම ඉගෙන ගත්ත මහසි සාහිත්‍ය පළවෙනිම ගෝලයන් යන පන්සාංශගේ ඒ සාන්ත කියනවා ලේබල් කිරීම නම් කිරීම කියන එක. උදාහරණයක් වශයෙන් ඒ සාන්ත කියනවා අපි කෝච්චියෙන් බඩු ටිකක් අරින්න ගියොත් ඒ පාර්සලේ හරියට ලේබල් කිරුවේ නැත්නම් මොකද වෙන්නේ කියලා. ආවල් ස්ටේෂන් මාස්ටර් බාරේ ආවලාට කියලා ලේබල් කිරුවොත් නම් ඒ පෝටර් දන්නවා හරියට ස්ටේෂන් එකෙන් බයි කියුමක් යයි. ලේබල් කිරුවේ නැත්නම් අනික මොන જાති තුනක් හරියන්නේ. එහෙම වගේම පන්තියට ළමයි එකතු වුණාට පස්සේ නම් අඬ ගැහුවේ නැත්තම් පන්ති. ඒකේ මේ පන්ති වැඩ පිළිවෙලේ විශාල අඩුවක් පාඩපත් වෙන එක එකනාගේ නමෙන් කතා කරනවා. නමෙන් කතා කරන්නේ යාත උසගුවාම ආයා ඉන්න බව දන්නවා. ඒ වගේ තමයි එහෙම නැත්තම් ලේබල් කිරුවේ නැති දුමක් හෝ පාසලයක් වගේ එනතම් පන්තියේ ඇටෙන්ඩන්ස් ගත්තේ නැතිව වගේ ඉතහම ඒක අවුලකටපත් වෙනවා අපිට ආයෙත් විසඳ ගන්න බැරි ඒක කිරීමෙන් තමයි ඒක විසඳගන්නේ. ඒ වගේ තමයි අපේ චෛසික ධර්ම පෘථග්ජන හිතේ තියෙන සම්පූර්ණ අවුලේ. ඒ වගේ කිසිම චර්යාවක් නැහැ. ඒක ගොනු කිරීමට ඉස්සල්ලාම කරන්න තියෙන දකින දකින වෙලාව ඒවට එකට එකට නම් දෙන්නේ. ඊට පස්සේ නම් දීුවා උස කට්ටිය මේ පැත්තට යන්න, කෙටි කට්ටිය මේ පැත්තට යන්න කියලා පස්සේ මේ වෙන් කර ගැනීමට හැකියාවක් යනවා. ඒ නිසා ආමි එකක ඉතින් ගියාම ඔය මේ වගේ කැම්ප් එකක වගේ පුළුවන් තරම් ඒවා ලේබල් කරලා දොරවල් වල ගහලා උපදේශ පන්තියක් තියෙන ඕනම කෙනෙක් ආපු ගමන් ඒ කිව්වම මේ පටන් ගත්තේ මොකටද මොකද්ද මේකේ තේමාව කියලා තේරෙනවා. ඒ ලේබල් එකෙන් තමයි ඒ ඒ දැනුම දෙන්නේ. ඉතින් ඒක නිසා ආස්වාසයේ වෙලාවේදී මගේ හිතේ තියෙන ආස්වාසද ප්‍රස්වාසද කියලා සැකයක් තියෙනවා නම් හොඳම දේ තමයි ආස්වාස වෙලාවේ ආස්වාස කියලා මෙනෙහි කරන්නේ. ප්‍රස්වාස වෙලාවේ ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්නේ. ටිකක් දුර යනකොට අපිටම තේරෙයි අපි සමානට ආස්වාද වෙලාදී ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා. ඒක ඇතුළතින්ම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් බොරුවනේ ඔය යන්නේ කියලා අය පිට කවුරුත් ඕනේ නෑ. තමන්ටම තමන් උපදෙස් දී ගන්නවා. වම දකුණ කියලා මෙනෙහි කරනකොට කුරුල්ලේ සද්දයක් අහගෙන වම දකුණ කියලා කියනවා. වම කියනකොට දකුණ කියනවා. ආයෙත් කොට තමන්ට තමන් නිවැරදි කරගන්නේ. ආනිසංසයක් හම්බෙනවා. නමුත් ඉස්ලාම ඔය පාවර් ඔෆ් මයින්ඩ්ෆුල්නස් පොත කියවනකොට ඒක බොහොම ලස්සනට ඒක ලේබලින් කියන දෙයින් කළා දුණා. මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මම ධම්මික හඳුනන කිව්වා ඉංග්‍රීසි හොරකම තියෙන ඉංග්‍රීසි තේරෙන්නේ. සිංහල පොත ගැන දුන්නා. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ මේ හිතේ තියෙන අවුලට තවත් අවුලක් බැමිල්ලක් මේ කරන්න ගන්නේ ලේබල් කිරිල්ල. අපි මේ කරගෙන ගිය එකත් අවුල් කරනවා. ඒ නිසා මේ ලේබල් කිරිල්ල විපස්සනා වෙන්නේ නැහැ. ඒක නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් අනවශ්‍ය බරක් හිතට දෙන්නා කියලා. ඊට පස්සේ ඒක අනිවා මේ කොටස පිළිබඳව හැම කෙනාම චෝදනා කරනවා. හැබැයි කරන්නේ නැතුව. එතනම කරලා බලපන් මේක පරෝධනයක් තියනවාද කියලා. කියලා මට දුන්නේ නිසා මේ ලේබල් කිරීම මහසික මේ ප්‍රධාන ක්‍රමේ වුණාට හරිය චෝදනා තියෙනවා. එහෙම එකක් බුදුබණේ නෑ නේද කියලා. බුදුදහමේ කියලා නෑ නේද කියලා. ඒකදී මහසි සාරෝ දෙන උත්තරේ ඥානකොණික සාන්ති සඳහන් කරලා තියෙන්නේ සල්ලක් හේති කියන වචනේ තමයි සලකුණු කරයි කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක තමයි මේ දීගං වාසසන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝ හුස්ම ගන්නේ දීර්ඝ හුස්ම ගන්නේයි දැනගන්නේ. දීර්ඝ ප්‍රශ්වාස කරන්නේ දීර්ඝ ප්‍රශ්වාස කරන්නේයි දැනගන්නේ. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. නිසින්නෝවා නිසින්නෝ නිතිපජානාති. ඒකට අටුවා සපේන මේ අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා බල්ලෙක් හිවලෙක් වුණත් යනකොට යන බව දන්නවා. එහෙනම් මොකද්ද මේ කියන්නේ? ඒකෙන් කියනවා අනික්කද සියල්ල බහා කබල යන බව විතරයි කියන එකයි ඒ බල්ලා යනකොට ගඳ සබ බලන ඔක්කොම කරනවානේ. ඒකෝට යෑම කියන එක අප්‍රධාන කටයුත්තක්. යමක් මෙනෙහි කරන්න පටන් අරගත්තොත් අනිකුත් අවශේෂ කාරණා හැලෙන එකක් සිද්ධ වෙනවා. සිද්ධලා මේකටම අවධානය යොමු වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ලේබලින් කියන එක යමකට ප්‍රයොරිටි දෙන්න ඕනේ නම්. දැන් අපි මේක නින කටේ කවුරු හරි ප්‍රශ්නයක් අහන්න කියනට වැඩිය නමක් කියලා. මේ මහත්ය ප්‍රශ්නයක් අහන්න කිව්වොත් කොහොම කමාන්ඩ් එකක් තියෙන ඕල්ඩ්යක් තියෙන පැකිලෙන්න ඉන්න විදියක් නැහැ. අනිවාර්යයෙන් හිතේ සංවිධාන ශක්තිය පිණිස කරන දෙයක් තමයි නම කිරීම. ඒකට ලේබලින් නේමින් කියන දෙක පාවිච්චි කරනවා සලකුණු කරයි එහෙම නැත්නම් අරමුණු කරයි මෙනෙහි කරයි මනසිකරෝති කියලා කියන්නේ මනසිකරෝති කියලා කියන්නේ මේ ඔක්කොම ඉඳදී මට පුළුවන් එක්කෙනෙකුට මනසිකාරය යොදවන්න. ඒකෙන් මෙන්න මොකද අනිගොල්ල බ්ලර් වෙලා යනවා අනිගොල්ල අමතක වෙලා යනවා එකට මනසිකාරය. ඒක තමයි අපි සිංහලට මෙනෙහි කරයි කියලා දාලා තියෙන්නේ. ඉතින් අර බුදුජානනාංශකේ එක සූත්‍රයක සඳහන් කරනවා සම්බේ ධම්ම මානසිකාර සම්භවා කියලා. අපිට මේ ධර්ම කියලා කොටසක් අපේ ජීවිතේ සම්බන්ධ වෙනවා නම් ඒ සෑම දෙයක මුල මානසිකාරය. කොච්චර දේවල් තිබුණත් අපිට සම්බන්ධ වෙන්නේ අපි හිතේ දෝෂක විතරයි. හිතේදී දේ සම්පූර්ණ ලෝකයක්ම වල දෙනවා අනික හරිය ඇත්තලා යනවා. ඒ නිසා අපි මානසිකාරය යමකට දියොක් කරන්නේ ඒ මානසිකාරයෙන් තමයි අපි මේ මේ තියෙන ඔක්කොගෙම අපිට අදාළ කොටස කුට්ටිය කඩාගන්නේ මානසිකාරයේ මාර්ගය. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය පෙර දින අපි විශ්වවිද්‍යාලේ තියෙන අලිමහා රංගපීඨයේ මේ වල තියෙන්නේ අඩියම තමයි වේදිකාව තියෙන්නේ. ඔක්කොමලා ඉඳගෙන ඉන්නේ දෙපැත්තට වෙලා. එතකොට තිරයක් දාන්නේ නැහැ. තිරේ ඇරීමක් තිරේ වැහිමක් නැහැ. වේදිකාවේ පිටිපස්සිතේ තියෙනවා හරියට මේ වෙලාවේදී රාත්‍රියේ පෙන්වන්නේ වෙලාවේදී ප්‍රධාන ජවනිකාව පෙන්වන්නේ ස්පොට් ලයිට් එක දැමීමෙන් තමයි. ස්පොට් ලයිට් එක දැම්මම පස්සේ ඒකේ ඉන්නේ ප්‍රධාන චරිතය. අනිත් කොල්ලත් ඉන්නවා වේදිකාවේ හැබැයි ස්පොට් ලයිට් එක නැහැ. ස්පොට් ලයිට් එක ඊට පස්සේ අනිත් එකට නඩුවනවා. එනකොට ජවනිකාව මාරුයි. ඒක විතරයි තේරෙන්නේ. හොඳට බැලුවොත් ස්පොට් ලයිට් එකේ තේරෙන්නේ අනිගොල්ල වේදිකාවට තැන් තැන් වල ඉන්නවා. ඒ වගේ තමයි අපේ මානසිකාරයේ මුඛිර දිවදවන්නේ ඒක හයිලයිට් එක. හයිලයිට් වෙනකොට අනිගොල්ල අප්‍රසිද්ධ වෙනවා. අප්‍රධාන වෙනවා. අප්‍රධාන වුණාට අපිට පේන්නේ මේක විතරක් තියෙනවා. තේරුණේ? ඔක්කොම ඉන්නවා. ස්පොට් ලයිට් එක දානවා. ඒ නිසා අපිට ආසන්න ප්‍රසාද කරනවා සද්දයක් නැහැ. වේදනාවද. අපි ස්පොට් ලයිට් එක උනා සද්දෙට දාන්න පුළුවන් නැත්නම් ආනපන දාන්න. ඉතින් ඒකෙදී සාමාන්‍ය සම්බදාන කුපදීස තමයි. උල්ලුවන් තාක් ආනපන දාන්න. එතකොට අර සද්දේ අප්‍රධාන. මෙන්න මේ විදිහට බීම් එක හදාගත්තොත් සති ධාරාව හදාගත්තොත් ඒක හරියට ફોકસ කිරීම මාර්ගයේ මොනම පෙන්වන්න දුවත් අපිට බලන්න ඕන දෙක කන්ට්‍රෝල් කරගන්න. ඒ නිසා මේකට කියනවා මානසිකාරය කියලා. මානසිකාරය තමයි මෙහෙවීම කරන්නේ. ඒ නිසා අපි බුෆේ ඩයට් එකට ගියාට පස්සේ අපි ගන්න දේ තමයි අපි අතට අතට ගන්න දේ තමයි රස බලන්නේ. රස බලන දේ තමයි හපන්නේ. හපපු දේ තමයි බඩට යන්නේ. ඒකේ ඕජාවයි ඇඟට එන්නේ. ගන්න දේ විශේෂ දෙයක් නම් අහිණියක් ඉදෙනවා. හොඳ දෙයක් නම් මේසේ ඕන තරම් දේවල් තියෙනවා. නමුත් අපි ඒ සිලෙක්ට් කරන එක ඒ වෙලාවේ හැදෙනවා. අන්න ඒ සිලෙක්ට් කරන එක පාලනය කරන්න ඕන. අතයසත ගන්න ඕන. ඉක්මව ගන්න ඕන නම් මෙනි මෙනෙහි කරන්නයි කියලා කියනවා. ඒකට මේකේ තියෙන තාක්ෂණික මේ ප්‍රයෝජනයක් වෙනවා ඒ ජීවිත කාලේ රජේ අඳුනගත්තොත් ප්‍රධාන ජීවිකාරයෙක් මෙහෙ කරන්නේ ගමෙන් පයින්. ගමෙන් පැල්ලි වල අනිකුත් ඒ යාළුවොත් එක්ක වෙන නමක් දාගෙන ජීවත් වෙනවා. ඒගොල්ලන් කියනවා මෙහෙමයි මේ. මම අපුහත් මරනවා. හිත යනවා. ඒ වෙනකොට ওই තීර දිනේට ඇවිල්ලා තියෙනවා වෙන ගමක ත්‍ස්තවාදී ඇවිල්ලා ඒ ආලුව ටික ගන්න කියලා කියනවා. මේ අත්‍යන්ත කටියට මම ඊට පස්සේ මේ නමෙන් හඳුන්වන්න. ඔබ විතරක් දැනගන්නේ මේ මගේ නම මේකයි. හැබැයි ඒක ඉලි කරන්න එපා. එනිසා අපි කවුරක්වත් දන්නේ නැහැ පිටකංකාරයක් ඇවිල්ලා ඉන්නවා. ඒක උඹම ඇවිල්ලා ඉවරලා CID කාර්යයක් ඇවිල්ලා හරියට මිනිහ පික් කරා. යව්ව අහලා ඉන්නවා නේ. එමත් වෙන කවුරු කරදන්නේ. කොහොමද මේ අඳුරන වෙන නමකින්. ඉන්නේ ගෙස් කර අර මේ විදිහට සමසිකේ නම මේකද කියලා අහනකොටම ඉවරයි. ඉතහවලා නේද කියලා නම අහනකොට මම දැනගත්ත ආය හංගල් දෙයක් නැහැ. ඔලි කාට හරි කෙලින්ම නම කියලා කතා කරන්න පුළුවන් නම් ජීතු ආමුසයිලා පිස්ස කියලා කෙලින්ම කතා කරා. ඒවන පිස්ස රජු වන්න අන්තිම හෙල්ලිලා හිටියකෝ මගේ නම කියලා කවුරු කතා කරා. ඒකෙන් හරියටම ඇනේටම ගහන්න ඒ වගේ තමයි අපි රාගය එනකොට රාගෙට කෙලින්ම පැකිලීමක් නැතුව ඒ රාගය නේද කියලා අහුවොත් බලන්න. ඕකට හැංගෙන්ද ඕකුළු මුකුළු කරන්නේ කියොත් තමයි ඔයාලා වැඩි. ද්වේෂය එනකොටම කොටු කරලා ඔබ ද්වේෂය කියලා කිව්වොත් එහාට කරන්නේ. ඒක සාමාන්‍යයෙන් කියනවා ඒ ඥානගුණ සම්බන්ධ පොතේ යක් වලවන මිනිස්සු යකාට කෙලින්ම නම කියලා කතා කරමින් තමයි යකා මෙල්ල කරන්නේ. බය මිනිස්සු යකා වෙනකොට දුවනවා. ඇඳුර කෙලින්ම නම කියලා කතා කරනවා. නම කියවට පස්සේ යකාට කිසිම යකෙකුට බැරිලෝ සත්‍යට උන්නේ. ඒ නිසා අපිට තියෙනවා මේකෙන් කල් රාගයේ ද්වේෂයේ මොහේ එනකොට වසන් ගන්න හැදුවා. ලැජ්ජා වුණා. දැන් නෑ. රාගය එනකොට රාගය රාගය රාගය රාගය කියලා මෙන්නේ. ද්වේෂය එනකොට ද්වේෂය ද්වේෂය ද්වේෂය කියලා මෙන්නේ. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපේ ඇඟේ ටිකක් හිරි කැරෙනවා, කෝල ගතිය එනවා. මොකද පුරුදු නැති නිසා. මුත් මේ ද්වේෂය බය වෙච්ච ගමන් ඒක අපිට ලොකු ආයුධයක් වඩපත් වෙනවා. කිලිම හොරනමක් දාගෙන මො ජීවත් වෙනවා නුගේ කිලිම නම කියලා කතා කරොත් ඒ කියන්නේ විශේෂයෙන්ම භංග ඥාන අවස්ථාවේදී විපාකම නීරස කම්මැලිකම සේරම එනකොට ඒ අනුසේ වැඩ කරන්නේ ද්වේෂය. ඉතින් අපි අරව මොනවා මෙනෙහි කරත් මේ ද්වේෂ අනුසය දැක්කේ නැත්නම් මෙනෙහි කරේ නැත්නම් මෙනෙහි කිරීම ගක්ක අල්ලන්නේ. ඒ වෙලාවේදී මේ තියෙන ද්වේෂය කියලා දැනගත්ත ගමන් සම්පූර්ණ චිත්තේ පාණ්‍යන්ත වෙනවා. ඒ නිසා මෙනෙහි කිරීම මේ බොහෝම දුර දිගට යනකම් උදව් කරන දෙයක්. මේක ඔය මානසිකමිට විරුද්ධ අය හරියට චෝදනා කරන මම දැන් මටත් ඒ රියැක්ෂන් එක ආවා ඉතින්. අපේ කියනනද සංගේ මහා ජීගමේ විතරමයි කරු කරන්නේ ඒකටම උපන් කියලා. ඒක දසක් ඒ ප්‍රසිද්ධහම් කෙනෙක් ආපු වෙලාවේදී වටින් දැම්ම ප්‍රශ්නයක්. වටින් දාල ප්‍රශ්නයක් කළා ස්වාමීන් වහන්සේ භාවනා ක්‍රම හතරක් හරුවචනාංශේ දේශනා කරලා තියෙනවා නේද කියලා. නමුත් ඌ කිය. මොනවද හතර? සමත පූර්වංග විපස්සනාව, විපස්සනා පූර්වංගම සමතේ, යුගනද්ද භාවනාව සහ ධම්මොද්දච්ච භාවන, ධම්මොද්දච්ච විග්‍රහිත මානසය. මේ වචන මම අහලවත් තිබුණේ නැහැ වෙනකොට. සම්මුද්දච්ච විග්‍රහිත මානද කියන එක මම දන්නේ. මම මේක කියවලා තිබුණේ නැහැ. ඉතින් මමත් කට අරගෙන ඉතින් වැදගත් සංසදෙක මම කතා කරන්නේ සමත පූර්ණංග විපස්සනා කියන්නේ මොකද්ද? එන්න. කියන්න බෑ. ඔව් සමතෙන් ගිහිල්ලා ධ්‍යාන වඩලා විපස්සනාට යනවා. විපස්සනා පුබ්බංගම සමතේ කියන්නේ විපස්සනා කියලා සමතේ කියන්නේ මේකයි සතිය කියන්නේ මේකයි සම්පතයි සද්ධා මේ සමාධිය කියන්නේ මේකයි කියලා දැනගෙන අවශ්‍ය නම් ධ්‍යාන භාවනාවට යන්න පුළුවන්. යෝගනත් භාවනාව කියන්නේ ඒ සමතේ අවශ්‍ය වෙලාවට සමතෙන් හිතලා හිත හදා ගන්නවා. මැලි වෙලාවට විපස්සනා කියන්නේ. එදිනෙදා වැඩ කරනකොට විපස්සනාෙන් කරනවා. වාඩි වුණාට පස්සේ සමතෙන් කරනවා. කොහොම හරි කරලා දෙක තඩමාරු කරගන්න. ඒක ධම්මොද්දච්ච විග්‍රහිත මානසික කියන්නේ. යන්නේ නැහැ. යන්නේ නැහැ. ඉතින් මටත් මම හරි ඒ සාකච්ඡාවේදී කරුණු දෙකක් හමුණා එකක් තමයි ඇත්තටම සබ්ජෙක්ට් එක දැනෙන්නේ හිටියේ නෑ. අසේ සාති කියලා ඇහුවා. නමුත් දැන් උද්දයිස උක්කයිස මානසික විකයිස මානසික කියලා කියන්නේ විපස්සනා වෙන දෙයක්. විපස්සනාව හරි දුෂ්කර ගමනක්. ඒ පාම තමයි අඩිය තියෙන තියෙන වෙලාවේ මඩ වල කෙරනවා වගේ පාවි. නමුත් මේක යම් වෙලාවක නාම රූප පරිච්ඡේද පත්‍ය පරිගා සම්මස්න ඥාන කියන ඥාන තුන ඒක යන්තම් මේ අදමස්කස් කරන දෙයක්. ඒ කියන්නේ මේ පිකප් බෝඩ් එක වගේ. ඒකෙන් තමයි පිකප් එක ගන්න. අපි තාම ඔන්නේ මා get set go. ඔන්නේ මා කෝගේ තමයි නාම රූප පරිච්ඡේද. get set පත්‍ය පරිගායි go කියන වගේ තමයි සම්මස්න ඥාන. ඊට පස්සේ යන්නේ පළවෙනි අදිය කියන්නේ මේ උද්‍යපේ ඥාන. උද්‍යප්පඥානේ තරුණ අවස්ථාවේදී සියල්ල සතුටින් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මෙනෙහි කිරීම 100%ක්ම වැඩ කරනවා. අරමුණේ තියාගෙන ඉන්න පුළුවන් සද්ද ආවත් මොන ආවත් අල්ලගෙන ඉන්න පුළුවන්. අරමුණ හොඳට බත්තලිය පැහැෙනකොට වගේ හරි සජීවී. ඒකවල පේන්න පටන් ගන්නවා. ආ මේ වෙන්න ගියාම උපක්ලේශ 10ක් එනවා කියන කතාව මම හිතන්නේ අහලා තියෙනවා. ඕ වාස පීති පස්සද්දී වග්ගහ හරි මේ කියලා ඉතින් යාට හරි ඕභාසයක් වෙනවා සම්පූර්ණ චිත්තය ෆුල් බ්‍රයිට් ඒ වගේම ප්‍රීතියක් පහළ වෙනවා කොච්චර කල් තිබුණේ මේක මල වාතයක් ඇලයින්මන්ට් වෙන්නේ දැන් ඇලයින්මන්ට් එක හරි ගියා බොහොම ප්‍රමෝද ප්‍රීති බහර වෙනවා සුඛය ඉඳගෙන ඉන්නේ එතන අද්දේවත් අල්ලන්නේ පස්සද්ධිය පහළ වෙනවා අඳුරට තැම්පත් වෙනවා තග්ගහ වීර්ය ඕ ඒ වෙලාවේ හිතන රහත් වෙලා මිසක නැගිටින්නේ ඒක උපේක්ෂාවක් වෙනවා ඊට පස්සේ නම් මම හිතන්නේ මට ජීවිත ප්‍රශ්නේ කියලා. ඔය දැන් මම දන්නවා අපේක්ෂා ගැන මොකද කියලා මම දෙනවා. සමාධියත් ඒ වගේ. මේ සියයටම ආවට පස්සේ මේ මනුස්සයාට එන අවදාසක් මේ අනේ කාලේ මම වැට්ටු මේ මේක හරියට දන්නේ නැති මේගොල්ලන්ට පොඩ්ඩක් පැත්තකට කරලා කියලා දෙන්නවනේ මෙන්න මෙහෙම කරපන් කියලායි. අම්මා අපේ තාම භාවනා කරනවා අම්මට කොහොමද මේක කියලා දෙන්නේ. අපි ගුරුවරයා මට කියලා දෙනකොට මේ පොයින්ට්ස් එක දුන්නේ උන්දට කියලා දෙන්න ඕන කියලා අර ඇති වෙච්ච සතුට හැම වෙලාවෙම අනු අන්නේ ඥානවට දාන. කිය මේකෙ වෙන්නේ මොකද්ද? සතිය කැඩෙනවා. අරමුණේ තියෙන හිත කැඩිලා අර තිබුණු දැම්මට ටිකක් දුර යනවා ඒ වැඩ. අන්නේ ඒ වෙලාවේදී ඇති වෙන මේ ධර්මයෙන්ම ඇති වෙන මේ උනන්දුවට කියන්නේ උද්දච්චය කියන්නේ. ධම්ම උද්දච්චය කියන්නේ. භාවනා හරියන කෙනෙකුට විතරයි ඒක වෙන්නේ. හැබැයි ඊවරණයක් එන්නේ. ඊළඟ යන උද්දච්චය එන්නේ. මෙන්න මේ උද්දච්චය ප්‍රහාණය කිරීම තමයි එකයි කරන්න තියෙන්නේ. ප්‍රීතිය එනකොට ප්‍රීතිය ප්‍රීතිය කියලා මෙනෙහි කරන්න. සුඛේ එනකොට සුඛේ සුඛේ කියලා මෙනෙහි කරන්න. අනුන්ට බණ කියන්නේ හිතනකොට ඒ හිත මෙනෙහි කරන්න. උපේක්ෂා මෙනෙහි කරන්න කියලා අර තමන් බලාපොරොත්තුදී හොඳ ಗುಣ පහළ වෙනකොට මෙනෙහි කරන්න. මෙනෙහි කරපුවම දැනගන්නවා මේක ට්‍රැප් එකක් කියලා. අතුරුපලයක් මේක වෙන්නේ අරමුණ කැඩෙන. ඉතින් මේ ධම්මොද්දච්ච බාහන ක්‍රමයේ එකම ක්‍රමය දෙන්නේ මෙන්න කිරීම පමණයි. ඉතින් කියවන දෙව්ව ස්වාමීන් වහන්සේ මේ හතරේ ධම්මොද්දච්ච බාහන ක්‍රමය ආපුවාම කොහොමද යෝගාචර ගොඩ එන්නේ? මොකද උත්තර දෙන ස්වාමීන් වහන්සේ මෙන්න කිරීමට විරුද්ධව කතා කරන කෙනෙක්. හරියට මේ මම මම දැනගත්තේ ඒක නිකන් හරියට ගහන්න ඔළුව තමයි හැබැයි තොක්ක ගන්නේ රත්තරන් මුද්දක් දාපු අතකින්. හිල් වෙලා අනිවා. ඒ සඳහන් මට දන්නේ මොකක්ද මේ පුත්‍රය කියලා මට මතක නැහැ. කොහොම හරි මේ සම්මුද්දච්ච ප්‍රහාණයේදී මෙනෙහි කිරීම ඇර එන කිසිම ප්‍රගන්නේ නැහැ මොකද හොඳ පැත්තේ ඉන්නේ. ඕබාත පීති පස්සද්දි සුඛ අනමන සේරම එනවා. ඒ ඔක්කොම අවධානය පිටුපට යොමු කරනවා. ඒ වෙලාවේදී හැම ගුණයක්ම මෙනෙහි කරලා මෙනෙහි කරපුවම මම ඒක බය වෙලා ආපහු සතිය පිළිවෙල. අන්තිමට තමයි නිකාන්තිය කියලා කියන්නේ නිකාන්තිය කියලා කියන්නේ තමන්ම දැන් පහත් උනා කියලා හිතාගන්න. ඒ ඒ ඒ වෙලාවේදී ඇත්තටම හිතන්න සැක තියෙනවා. හැබැයි මේ සෝවාන් වෙලාවත් නෑ තාම. තරුණ උදයබ්බේ බලවත් වෙන්න හදන තැන. ඒක නිසා ඔය ලංකාවේ ඉන්න යම් කිසි කෙනෙක් කියනවා සෝවාන් වරහත් උනා කියලා බොරුමත් නෙවෙයි. රැවටුණා නම් ඇත්තට අනුකම්පාවක්. ඇත්තටම මේ අභිෂේකේ නමුත් ඒකේ දෝෂේ තියෙන්නේ ගුරුවරයා ඒ සාධිය අත්කර දෙනවා හරි හරි කියන. ඉතින් ඊට පස්සේ නම් ගොඩ ගන්න බෑ. මොකද කියනවා ඒක සැක කරන්නේ. සැක කරලා රහත්ම මම රහත්ම කියන ඒ හිතවිල්ල මෙනෙහි කරනවා. හොඳට පෙරවිසු කඳ පිළිවෙත ලගින ආවත් මෙනෙහි කරනවා. එකක්වත් බාර ගන්න. බාර ගත්තොත් මම අයිනේ වැඩේ. බාර මෙනෙහි කරද්දිත් ආවොත් අන්න නියමයක. يعني ඒක ප්‍රතික්ෂේප කරද්දිත් ආවොත් නියමයක. ඉතින් ඒ නිසා මේ ධම්මගත බහන ක්‍රමේදී මේ මෙනෙහි කිරීම එකම එක උපකරණ බවට පත් වෙනවා. එච්චරමයි බේරෙන්නේ තියෙන්නේ. ඒ වගේම තමයි ඒ 10ම නැතත් හැම කෙනෙකුට එකක් දෙකක් අත්දැකීම. එහෙම නැතුව කාටවත් යන්නත් බෑ. ඒ කිය මේක තියෙන්නේ වැඩි වෙලා තියෙන්නේ හරි පැත්තෙන් තමයි ට්‍රැක් එක දෙන්නේ. හරි දේ. ඒ නිසා මෙනේ කිරිය හොඳට පුරුදු කරගෙන යන්න කියනවා. හැබැයි සැරයක් දෙකක් වැටෙනවා. ගන්නකොට පස්සේ උනත් ඇත්තටම අපි මේ නිවන් දකීම සඳහා මිසක් ආවා. මේ ලාභ සත්කාර සඳහා නෙවෙයි නම් මේ භාවනාව කරන්නේ ආපහු මතක් කරලා ට්‍රැප් එකට ට්‍රැක් එකට දාගන්න ඕනේ. කාට හරි ඕනනම් මේ අනුන්ට උගන්වන්න භාවනා කරන්න. එතන ලාභ සත්කාර කරන්න භාවනා කරන මිත්‍යෙන්දී අඳිනවයි කියන්නේ. ඉතින්දී ඒ ඒක කනවයි කියන්නේ. ඒ සෝරි තමයි කියන්නේ. ඒ නිසා ලබුවන්සේ දේශනා කළා තියෙනවා එහෙම ධ්‍යානයක් මාර්ගඵලයක් නැතුව ධ්‍යාන මාර්ගඵලයක් තියෙනවා කියලා කිව්වනම් එයාලේ මහන්කම නැහැ. يعني පාරසික ධර්මයකට තමයි. හැබැයි අනු ප්‍රඥාත්යක් දාලා දෙනවා අඤ්ඤස්ස අධිමානහතේ. එයා මෙන්න මේ පැත්තකට අහු වෙලා තියෙනවා නම් දඬුවම් කරන්න යන්න එපා. අධිමානයට ලක් වෙලා තියෙන එයා වැඩි ඕවර් එස්ටිමේට් කරනවා. මේ ඕවර් එස්ටිමේට් කරගෙන යන හේතුවක් ඇති. ද්වේෂය ඇති වෙන්නේ ඒ සම්මත ක්‍රමයේ හැටියට බලනකොට අසුබෙමයි පේන්නේ, අවමංගල්‍යමයි පේන්නේ, දිවියාමයි පේන්නේ, මැරෙන එකමයි පේන්නේ, ජරාවමයි පේන්නේ. ඉතින් ඒක දකින්නකොට පුරුදු කරපු නැති මනසට නොදකින් නොබතන් කියලා හිතෙනවා. මේ ටිකින් ටිකටම වෙන්නේ ඔක්කොම මේ අපි ජීවිතේ නොදකින් කියපු දේවල්. ඒ කියන්නේ උපාද වය තිති භංග කියන එකෙන් උපාදේ රසය නැති වෙනවා. මේ තිතස අඤ්ඤතත්තම් පඤ්ඤා කියන රසය නැතිලා භංගෙ විතරක්ම පේනවා. ඉතින් එතකොට හරියට අවාසනාවන්ත ડિප්‍රෙෂන් එකට ගියාම පේන දේවල් තියෙනවා. ඉපදෙන්න ගියාට පස්සේ මොනම දෙයකවත් හොඳක් නෑනේ. ඒකට තියෙන කොමිටින් සිව්සයිඩ් නැත්නම් ඌව මරන්න ඕන නැත්නම් තමයි මැරෙන්නේ. ඒක තමයි එන්නේ ඔය මේ බංග ජන අවස්ථාවේදී හැම දෙයකම මෙතෙක් උරතල් කරපු ආදරය කරපු ප්‍රේම කරපු සෑම දෙයකම අන්තිම මොහොත පෙන්වනවා. විදියනේ. ඒක නිකන් කවුරු කරපු ඕනීමක් වගේ පේනවා. එතන අවාසනාවන්ත දෙයක් නෙවෙයි. මොනම දෙයකවත් මේ පොසිටිව් තින්කින් එහෙම නැත්නම් ක්‍රියේටිවිටි එකක් ගන්න බෑ. ඩිස්ට්‍රක්ටිව්. ඒකකොට හිත ස්වභාවයේ රාග ද්වේෂ අනුසය තමයි එන්නේ.